ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 63 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම දෙනා tempත් වෙලා ධර්ම කරුණින් යුක්තව සාදුකාරය පවත්වමු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 රාමතා අනුයුත්තෝ ඝනාරාමෝ ඝන රතෝ ඝන සම්මුදිතා සෝචානන්ද බික්ඛු ඝන සංගනිකාරාමෝ ඝන සංගනිකාරතෝ ඝන සංගනිකාරාමතා අනුයුත්තෝ ඝන රාමෝ ඝනාරතෝ ඝන සම්මුදිතෝ යන්තං නෙක්ඛම්ම සුඛං උපසම සුඛං පවිවේක සුඛං සම්බෝධ සුඛං තස්ස සුකස්ස නිකාම ලාභී අක්කසිරලාභී අකිච්චලාභී නේතං ථානං විජ්ජති තී ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ භාවනා වැඩමුළුවකට මුළු දෙච්ච වෙලාවක අපි මේ ගත කරන කාලයේ වටිනාකම වැඩි කර ගැනීම සඳහාත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන යම් වූ ඒ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන හිතේ නිදහසක් නැත්නම් ඥාණයෙන් ලැබෙන නිදහසක් සඳහා කළ යුතු අනුග්‍රහ කිහිපයක් සරුවචනාංශි බොහොම කරුණාවෙන් ප්‍රඥාවෙන් පෙන්ලා තියෙනවා. ඒ අනුග්‍රහ සම්පාදනය නොකළොත් ඒ බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ලබා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ ගත කරන කාලේ මේ මේ දැන් දැන් මේ වෙලාවේ ලැබෙන ඒ ප්‍රයෝජනේ සුඛයක් නැති වෙනවා. ඒ නිසා ඒක ගැන කරු කරන තමන්ම තමන්ගේ විවිධයකට කරු කරන තමන්ම ඒකම තමන් මේ ආධ්‍යාත්ම ජීවිතයෙන් බලාපොරොත්තු වෙන විමුක්තිය කරු කරන කෙනා ඒ සරුවචන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් කිමිදිලා දේශනා කරන මේ කරුණු නිතරම ශක්ති ප්‍රබාණෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අනුග්‍රහිත කියන එක තමයි සාමාන්‍ය ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ අනුග්‍රහිත පහක් ਸਰවඥාන්සේ පෙන්ලා තියෙන එක ප්‍රධාන අනුග්‍රහිත සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ਸਰවඥ දේශිත සූත්‍ර පිටකේ අංගුත්තර නිකාය පංචක නිපාතේ. හුඟක් වෙලාවට මේ වැඩමුළුවක ආරම්භයේදී මම මේ සූත්‍රය උපුටා දක්වලා ඒකෙන් අවස්ථාවක් ඇති කර ගන්නවා යෝගාවචරයට ඒක මතක් කරලා දෙන්න අනුග්‍රහ පහ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ ඒ අනුගහිත සූත්‍රයේ සාරාංශයක් වශයෙන් ඉදිරිපත් කළොත් සරුවචනංශ පෙන්නන්නේ ඉස්සල්ලාම ඒකේනා තමන් නිතරම සීලකින් හිත අලුත් කරගන්න ඕනයි කියලා. අපි බෞද්ධ කිව්වම එහෙම නැත්නම් පිපිජීමට හිත කැමති කෙනා ප්‍රබුද්ධත්වයක් ඇති කර ගැනීමට කැමති කෙනා නිතරම කල්පනා කරන්න ඕනේ ඒ සඳහා ඉස්සරහට යන හිතක් නෙවෙයි අපිට තියෙන්නේ හැම වෙලාවෙම පස්ස බහන පැකිලෙන දුර වෙන හිතක් අන්න එවැනි බාධාවල් එවැනි පසුබයින හිතක් මේ වැඩේට ගැළපෙන්නේ නැති නිසා හිත අලුත් කරගන්න ඕනේ අපි. වැඩේට ධෛර්යයක් ඇති කරගෙන නවමු හිතක් හැකි සංඥාව ඇති හිතක් ඉදිරිය බලන හිතක් ඇති කිරීමේදී ඒ යෝගාවචරය අර තමන්ගේ දිනදා ජීවිතයේ හික්මීම සීලචාර ගති හැදිච්ච ගති එහෙම නැත්නම් මහත්ම ගති තව ටිකක් වැඩිපුර හික්මිච්ච වැඩිපුර මහත්ම ගති ඇති වැඩිපුර සංස්කෘතික ගති ඇති දෙයකට පෙළඹීම තමන් ඉබේම සදාචාරාත්මක වගකීමක් බවට පත් වෙනවා ඉතින් මේක අපි එදිනදා ජීවිතේ ගත කරනකොට අපි මේ තරම් කෙරෙන්නේ නැහැ. නමුත් වැඩමුළුවකට ආවට පස්සේ භාවනා වැඩමුළුවකට ආවට පස්සේ සීලානුග්‍රහිතය අපි සලකන්නේ හිත අලුත් කර ගැනීමක් විදිහට. එහෙම නැත්නම් අපේ හිත පසුබාහන ගතිය වැඩි. කෙලස් කියන්නේ පසුබාහන හිතක්. නික්ලේශී හිතක් කියලා කියන්නේ බොහොම සජීවී ඉදිරියට බලන හිතක්. ඉතින් ඒකක් ඇති කරගන්න ඒකට අවශ්‍ය අනුග්‍රහයක් තමයි සීල අනුග්‍රහිතය. ඒ නිසා අපි මේ වැඩමුළුවක් පටන් ගන්නකොට උපෝසත තහංග සීලයක් සමාදන් වෙනවා. ඒ නිසා අපි මේ කොහොම එකතු වෙලා ඉන්නේ අනිවැනි සීල් පිරිසකට ගැළපෙන තැනකට ගැළපෙන සීලක පිළිටලා. ඉතින් ඒක අපි නිතරම බලනවා මේ අනුග්‍රහ කරන්න බලනවා වැඩමුළුව පුරාවට මේ සීලේ පුලුවන් තරම් අරස කරන. ඒකට කියනවා සීලානුගහිතය කියලා. මෙතනින් තමයි ඇත්තටම කියනවනම් ශාසනය පටන් අරගන්නේ. උගදෙනෙක් ගිහි ශාසනය නැත්නම් ගිහි ප්‍රතිපදාව දාන සීල භාවනා කියලා කිව්වට Tamange ආධ්‍යාත්මික ජීවිත ගමන පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන් තමයි. අපි දන් දෙන එක හැබෑව සිල්වතුන්ට දන් දෙන එකත් හැබෑව දන් දීමෙන් අපි එකට පෙරහුරුවක් ලබනවත් හැබෑව. නමුත් Tamanට ඇත්ත වශයෙන් බලපෑමක් පෞරුෂත්වයට රුචි අරුචිකම් වලට බලපෑමක් ඉස්සල්ලාම එන්නේ තමයි සීලයකට අපකප වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් සීල ශික්ෂාවක් සමාදන් වෙච්ච වෙලාවේ ඉතින් සීල ශික්ෂාව තමයි ශාසනය පටන් ගන්න තැන. එහෙම නැත්නම් ශික්ෂාවෙන් තමයි ශාසනය පටන් අරගන්නේ. ශික්ෂාවල පළවෙනි ශික්ෂා තමයි සීල ශික්ෂාව. ඉතින් ඒකම අපට ලොකු සතුටු කාරණාවක් වෙනවා. ජීවිතේ දුකට කරදරයටපත් වෙච්ච වෙලාවක අපි පුළුවන් වෙලාවේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකෙ මෙච්චර දුස්සීලව ඉඳද්දී පුළුවන් ප්‍රමාණයට අපි සීලයක් සැලකුවා. අපි සරුවචනාංශික වචෙන්ට අහුම්කන් දුන්නා. කියලා ඒ සීලයට කරන වැඩපිළිවෙලක අනුග්‍රහය හැම වෙලාවෙම තමන්ට ලොකු චරිත සාහිතිකයක් වාගේ ආධ්‍යාත්මික වගවීම බලපානවා. ඉතින් ඒක නිසා ශිෂ්ඨාචාරය කියන මාතෘකාව ගත්තොත් ඒක විවිධ සමිති සමාගම් වලින් අද අර්ථකථන දෙන්න බලනවා. මොකද්ද මේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ? නැත්තම් මානවයා ශිෂ්ට උනායි කියලා කියන්නේ කොතනින් එනකොටද? එහෙම නැත්තම් තිරිසනගේ මානවයා වෙන් වෙන තැන මොකද්ද කියලා. මොකද තිරිසනෙකුට ශිෂ්ටාචාරය කියන එක අදාළ නැහැ. ගැළපෙන්නේ ඒක මානවයාට සම්බන්ධ දෙයක්. නමුත් අපි දන්නවා මානවයන් අතර තිරිසනුන් හා සමාන අශිෂ්ට ඇත්තෝ ඉන්නවා. අපේ ජීවිතවලත් තියෙනවා අශිෂ්ට තිරිසන් යම් යම් ගති පුරුදු. ඉතින් ඒකට අපිට හරි අමාරුයි කියන්නේ කොතනද ඉඳලාද අපි කොයි එක් පැත්තෙන් එහා පැත්තට ශිෂ්ට සමාජය කියන්නේ කොයි පැත්තෙන් මෙහා පැත්තට අශිෂ්ට සමාජය කියන්නේ කියලා. මේක BBC එකේ කරපු සිවිලයිසේෂන් කියන නැත්නම් ශිෂ්ටාචාරය කියන පොතේ ඒගොල්ලෝ ශිෂ්ටාචාරය මැනලා තියෙන්නේ ඒ ඉස්ලාම අක්ෂර ලියන්න පටන් ගැනීමෙන් කියලා. ඒක අවුරුදු 6000කට විතර පරණ එකක් කූලියන් අකුරු දැකපු දවසේ ඒව ලියලා මැටි කැට මැටි තට්ටුවක ලියලා උළු කැටයක් වගේ කියලා ලියලා ඒක පිච්චුවාට පස්සේ ඒ තියපු අකුරු අවුරුදු 6000 ගියත් මොනවාක්වත් වෙන්නේ නැහැ. පස්සේ තිබිලා හම්බ වෙලා තියෙනවා. ඒකෙදී මේ වැඩට ගිය කඩේට ගිය 16ක් වගේ එකක් නැත්නම් කඩේට ගිය පොඩි දරුවෙක් අම්මා දීපු බඩු ලයිස්තු ලීලා ගිහිල්ලා තියෙනවා. ඒ අකුරු හම්බෙලා තියෙනවා අවුරුදු 6000කට දෙරස්ලා ඒක හුඟක් වෙලාට අප්‍රිකානු රටක වගේ හම්බෙලා තියෙන්නේ මේක තමයි ශිෂ්ටාචාරයේ ආරම්භය කියලා පටන් ගන්න තියෙන්නේ බෞද්ධ වෙන අපට ඊට වඩා බොහෝම ප්‍රසිද්ධ බොහෝම ශක්තිමත් උපමානයක් තියෙනවා අපි ශිෂ්ට වෙන්නේ සීල් රකිප දවසේ ඉඳලා ශිෂ්ටය සහ සීල් රකීම කියන දෙකම එකයි සීලය නැත්නම් අශිෂ්ටයි අශීලාචාරයි අශික්ෂිතයි මහත්ම ගති නැහැ අමනුස්සයි යම් දවසක සීලයකටපත් වෙච්ච දවසේ ඉඳලා ඒ හැදිච්ච ගති, සීතල ගති, මහත්ම ගති එන්න පටන් ගන්නවා. එතකොට සීලයේ මට්ටම් තියෙනවනේ ගොඩක්. අපි දන්න සාමාන්‍ය බෞද්ධයා පිළිගන්න මානව පද්ධතිය පංචිල් පද පහ. ඊට පස්සේ අපි දැන් මේ වැඩමුළුකදී අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සිල්, උපසම්පදා සිල් වශයෙන් තියෙන. ඒතකොට හැම එකකින්ම වෙන්නේ අපේ ශිෂ්ට ගති එන්නේ එන්නේ වැඩි කරන එක. එන්නේ වැඩි කිරීමේ කටයුත්තට ධෛර්යයක් පිණිස සරුවච්චන් වහන්සේ අදි සීල ශික්ෂාව කියන වචනේ පාවිච්චි කරනවා. යම් තැනෙක් යම් ශිෂ්ටාචාරයකට යම් සීලයකට යම් හික්මීමකට ආවන හැම වෙලාවෙම කල්පනා කරන්න කියනවා ඉදිරියට තියෙන වැඩි සීලයට මට යන්න බැරියයි. ඒකට තියෙන බාධා මොකද්ද? කොහොමද මම යන්නේ කියලා. ඒ නිසා සීලයකටපත් වෙච්ච කෙනා ඉනිමගකට ගොඩ වෙච්ච මිනිහා ඊගාව පඩියට ගොඩ වෙන්නේ කොහොමද කියලා වගේ නිතර සීලය අදි සීලයක් වඩපත් කර ගන්න දන්නේ නැත්නම් එයාගේ ප්‍රගමණය එහෙම නැත්නම් දියුණුව ඒ හා සමාන එකතන කරකැවෙන්න පටන් ගන්නවා. මෙට්ටහි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීල ශික්ෂාව නිතරම බලන්න ඕනේ. පුළුවන් විදිහින් අනුග්‍රහ කරලා අදි සීල ශික්ෂාවක් වඩපත් කරන්න. එතකොට අපේ හිතේ නැවුම් ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවා. ඊ ගාවට සුත අනුග්‍රහිතේ. සුත අනුග්‍රහිතේ කියලා කියන්නේ බහුසුත භාවයේ පිනිස බුදුබණ අහන එක කියලා අපිට බෞද්ධ වශයෙන් කියන්න පුළුවන්. නැත්නම් දන්න කෙනෙක් කියලා දෙනකොට බොහෝම ගෞරවයෙන් එමු නැත්නම් අපි කියන ධර්ම ගෞරවයෙන් ඒ කියන දේ අහලා තමන්ගේ සුත්තමේ ඥානය වැඩි කිරීමට ගන්න ප්‍රයත්නය. ඉතින් මේක හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න ඕනේ Taman අසුවිරු ඥාන සහිත බෞසුත බව ඇති නැත්නම් ඒ වගේම බෞසුත බව වැඩි කිරීමට කටයුතු කරන කෙනෙක් නම් එයාට අර චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන පැත්තට යන්න තියෙන ඊට වැඩි ඒ වගේම වර්තමාන වශයෙන් සතුටු වෙන්න පුළුවන් හිත අලුත් කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා එහෙම නැත්නම් ඒක පිළිබඳව තවත් හිතවදින විදියට සරුවචන වහන්සේ දේශනා කළ තියෙන දෙයක් තමයි යම් කෙනෙකුට සම්මා දිට්ඨිය පහළ වෙන්න නම් වැඩිපුරත් ඕනනම් කියන්නේ යහ දැක්ම දැක ඇති වෙන්න ඕනේ නම් යෝනිසෝමනසිකාරයක් ඇති වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් අපි මේ හිතන සම්ප්‍රදාන කුල කල්පනාවල් වලට විරුද්ධව විප්ලවීය කල්පනාවක් ඇති කරගන්න ඕන නම් එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන විදිහට හිතලා අපි සෙල්ලක්කාර කල්පනාවක් ඇති කරගන්න ඕනේ නම් ඒකට සරුවච්චන් සඳහන් කරලා තිනවා අනිවාර්යයෙන්ම බුදු නුවණට තේරෙන්නේ ක්‍රම දෙකයි පරතෝච පරතෝච ഘോഷෝ අජ්ජත්ත යෝඩසෝ මනසිකාර නිතරම අනුන් කියන දෙයට අහුම්කම් දෙන්න ඕන මේකට ලස්සන වචනයක් අපේ ශාසනය සඳහන් කරන පරතෝ ഘോഷය ਸਰවචනසේ දේශනා කරන ධර්ම ഘോഷය අහලා ඒකෙන් ටික ටික ටික ටික දිනු වෙන එක දැන් කාලේ අපි කියන දැනුම තමයි එදා තිබුණ එකම ක්‍රමයයි දේශනා කරනවා ශ්‍රාවකෙකින් අපි ඔක්කොම ਸਰවචනසේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අද ඊට වඩා ජනමාධ්‍ය බොහෝම දියුණුයි. අද තියෙනවා කියනවා අහන ක්‍රමේ තියෙනවා ලියනවා තියෙනවා ඊට පස්සේ විද්‍යුත් ක්‍රම තියෙනවා ගොඩාක් ක්‍රම තියෙනවා. ඒව දියුණුවන හැම වෙලාවෙදීම සුතමේ වශයෙන් දැනුම මාරු කිරීමේ යෙදී හිටපු කට්ටිය හිතුවා අලුත් ක්‍රම පැමිණීම නිසා සුතමේ වශයෙන් ඥානෙ බෙදා හැරීමේ ක්‍රම වලට අප්‍රසාදයක් පළ වෙයි ජනප්‍රිය භාවය අඩු වෙයි කියලා. නමුත් අද වෙනකොට ඕනම කෙනෙක් පිළිඅරන් තිනවා කොච්චර ජනමාධ්‍ය තිබුණත් කෙලින් ඉස්සරහට ගිහිල්ලා අහගෙන ඉන්න තරම් sannivedanayak කවදාකවත් වෙන්නේ නැහැ. ඒකයි ඔයගොල්ලෝ ඔච්චර රට රාජ්‍ය ගෙවාගෙන මෙහෙට එන්නේ මේ බණ දන්නේ නැති නිසා නෙවෙයි. ඉස්සරහට වෙලා කෙනෙක් කියනවා අහගෙන ඉන්නවා. එතකොට ඒකේ තියෙන ලොකු සම්බන්ධයක් මේ මේ මටමයි කියන්නේ කියලා වගේ. මෙන්න මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අහන බණ සහ ඇහෙන බණ කියන එක. අපි වෙන වැඩක් කරන ගමන් පොල් ගන්න ගමන් කාර් එකක් එලවන ගමන් බණ අහන්න පුළුවන්. ඒතකොට බණත් ඇහෙනවා කාර් එකත් එලවනවා. එතකොට මේ දෙකේ කලවම නිසා කොච්චරක් බණ ඇහුවද කොච්චරක් බණ ඇහුණද කියන එක තේරෙන්නේ නැහැ. නමුත් Taman ඉස්සරහා ඉඳගෙන කාට හරි බණක් කවුරු හරි දැන් දාන දෙන අයට අපි දාන වේලාවේදී බණක් කියන. ඒකට ඒ අත දන්න මේ අපි දීපු දානෙට අපටයි බණ කියන්නේ කියලා. අන්න ඒ බණවලට යොදන අවධානයට කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒක ඇහෙන බණක් නෙවෙයි, ආහන බණක්. මෙන්න මේ විදිහට ධර්මය සුතය කෙනෙකුගේ විමුක්තියට හේතු වෙනවා. ඒකෙදී අහන්න ඊටාම සීබුද්ධියෙන් ධර්ම ගෞරවයෙන් අහනවනම් එපමණක්ම ඇති කියලා කියනවා සරුවචනාංශිකේ මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න ඒ නිසා සමහර ඇත්තෝ මම ඒක අනුමත කරනවා කියන නෙවෙයි සෝතාපන්න කියන එක විස්තර කරන්නේ කනට ධර්මේ වැටිච්ච ඇත්ත. බුදුහාමර කියන්නේ කනට වැටෙනවා සෝතාපන්න කියලා කියනවා නැත්නම් සරුවච්චන් සඳහන් කර තිනවා සුත්තවා ආර්ය ශාවකෝ කියලා. සරුවච්චන් කියන්නේ ඇහලා ඒ වෙනුවෙන් අපකප්ප වෙලා කටයුතු කරන කෙනාට සුත්තවා ආර්ය ශාවකෝ කියන එක සඳහන් කරලා තියෙනවා. ඒක ධර්ම දේශනාවලදීත් පස්සේ අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා යම් කිසි කෙනෙක් මම මේ ගෘහ ජීවිතය ගත කරද්දී හෝ පැවිදි වෙලා හෝ හිතනවනම් මම අඩුගානේ සෝවාන් මාර්ගයටපත් වීම සඳහා මාර්ගස්තයක් වෙන්න ඕනයි කිය. සෝවාන් වීම සඳහා සෝවාන් මාර්ගයට මම එලෙමෙන්ට් ඕන පෙලෙමෙන්ට් ඕන කියලා ඒක නම් තමයි සීලයක පිහිටපු කෙනා නැත්නම් සීලයක පිහිටලා ඒ චේතෝ විමුක්ති පඤ්ඤාවිත බලාපොරොත්තු වෙච්ච එකනා ඒකෙනත් ආර්ය පුද්ගලෙක් විදිහට තමයි සරුවචංශය බාර ගන්න. සෝවාන් මාර්ගස්තයා ආර්ය පුද්ගලෙක් විදිහට. ආර්ය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත එසා සෝවාන් මාර්ගස්ත සියලුම දෙනා අන්ධ පෘතජ්ජනය ගන්නට නෙමෙයි සරුවචංශය වඩ දාන්න. සරුවචංශ සඳහන් කළ තියෙන සුතව ආර්ය ශාවකෝ කියලා. එතකොට ඒ මත ඉඳලා තමයි හුඟ දෙනෙක් කියන්නේ මයි ළඟට එන්න මගේ බණ අහන්න ආපුවම සෝවන් වෙනවයි කියලා කියන කතාවකුත් තියෙනවා. ඒකට නෙමෙයි මම මේ අඬ ගන්න යන්න හදන්නේ. මම කියන්න හදන්නේ මේ සාරවත්ඥ දේශිත ධර්මය ඇහිවුම් පමණින් ඒ පුද්ගලයා තුළ විශාල වෙනසක් ඇති කරනවා. ඒ නිසා ඒ ඇහුණ කෙනාට සුතව ආර්ය ශාවකෝ කියලා කියනවා. ඒ නාහපු කෙනත් එක්ක ලොකු වෙනසක් තියෙනවා. මේකෙදි ඒ කියන්නේ බන ඇහිච්ච කෙනා නෙවෙයි අහපු කෙනා. ඇහෙන බණයි අහන බණයි කියලා දෙකක් තියෙනවා. බණ ඇහුන පමණට මුණින් නමල තිබෙන කලයට වතුරක් කෙරුවාට කලේ පිරෙන්නේ නැහැ. කලේ උඩට හරවපු වෙලාවේදී ඒ ඒ අතන කියන්නේ උග්ඝටිතඤ්ඤු කියලා. උග්ඝටි කියන්නේ ඝටේ උඩට හරවපු කෙනා. ඒ කෙනාට බණ දාපු ගමන් අහ ගන්න. ඇතුළට යනවා උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියලා කියන්නේ දැම්මට මොකද එයා ටිකක් විස්තර කරලා දෙන්න ඕනේ. ඒ දෙකොල්ල ਸਰවචන්සේ දක්වන පමණින් බණක් අහපු කමනින් තම තමන්ගේ කෘත්‍ය සාක්ෂාත් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්න කට්ටිය ඤෙය්‍ය ඤෙය්‍ය කියලා කියන්නේ එක සැරයක් ඇහුවට මදි. ඒගොල්ලෝ නැවත අර්ථකථන දෙන්න ඕන. උද්දේශ නිද්දේශ පටිනිද්දේශ වශයෙන් අවස්ථා කීපයකින් විස්තර කරලා පස්සේ කොහොම හරි කරලා ගැටේ ගහගෙන මේ ආත්මෙදී සෝවන් පලස්ත වෙනවා. ඒ ඒ වුණත් හරියන්නේ නැති පදවර්ම කියලා જાතියක් ඉන්නවා. පොතේ ගුරයි කියන එක කියවනවා අහනවා කවදාකවත් මේ ජීවිතේ ඒ වගේ සාක්ෂාත්කරණයක් වෙන්නේ නැහැ. හැබැයි සෝවන් මාර්ගයටපත් වෙලා ඉන්න ඵලයක් ලැබලා නැහැ. ඉතින් ඒ අනුව බලනකොට ඇහිම මම බුදුබණක් ඇහුව පමණින් ඒ කෙනාගේ පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා. රුචි අචුකම් වල වෙනසක් ඇති වෙනවා. ඒක සංසාරේ ඊටාම ලොකු වෙනසක් ඇති කරන සුළුයි. බුදු කෙනෙක් අහලා බුදු කෙනෙක් බණක් අහනවා කියන එක. ඉතින් ඒ ධර්ම කොටාස පණ වගේ රැකගෙන තමනුත් භාවනා කරමින් අනුර කියා දෙමින් තමයි අවුරුදු 2600ක් අපි මේ ඉතිහාසයක් නඩත්තු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ ඒ ඒ ඉතිහාසයකට තමයි අපි මේ උරුම වාසිකම් කතා කරන්නේ. ඒ නිසා අපි අද යම් ආකාරයකට මේ බුදුබණ අහමින් බුදුබණ හිතේ දරාගනිමින් අනුව කටයුතු කරන්න උත්සාහ කළොත් අපි එක පැත්තකින් සුතව ආර්ය ශා วก කියන පැත්තට වැටිලා පුළුවන් නම් මේ ජීවිතේදීම සේක මට්ටමට නැත්නම් සෝවන් මා පලස්ත තත්ත්වයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගානේ ඒ තමයි අසු විරුද්ධ ධර්මය තව කෙනෙකුට කියලා දීලා මේ ධර්මයේ නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව රැකගැනීමේ දායකත්වයක දරන්න පුළුවන්. ඉතින් මේ භාවනා වැඩමුළුවේ භාවනා දවසක මේ වගේ බණට පැයක් දමනකින් අදහස් කරන්නේ අන්නේ සූතානුග්‍රහිතේට අනුග්‍රහ කරන්නයි. ඉතින් ඒකට දෙපාර්ශවය එකතු වෙනවා. දේශනා කරන, දේශනාව අහන දෙපාර්ශවයේම සක්කච්ඡාකාරීව ඒකට ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න ඕනේ. ඒ නිසා අපි සියලු වැඩ බහා තබලා අතපය හොදාගෙන ඉසෝදානාලා ධර්මයට යෙදී කටයුතු කරනකොට ඒක පිනක් කියලා අපේ ශාසනය කියන්නේ. ඒ කියන්නේ අපි අපි කරගන්න වටිනා දෙයක්. ඉතින් ඒ දේ තරව සාධාරණයි මොකද අපි වෙලාවේ සතුම් මරින් හොරකම් කියන ගති මොනම දෙයක් කරන්නේ ඒකෙන් වෙන් වෙලා ධර්මයේ අනුව හිත මනසිකාරය පවත්නවා දෙන දේ අනුව ඇහෙන දේ අනුව ඒක තමන්ට තමන් කෙරේ අනුකම්පා කරන සත්පුරුෂයන් විසින් අනිවාර්යෙන් කළ යුත්තක් කොච්චරද කියනවනම් ධර්ම ස්වාමී වූ සරුවච්චන් වහන්සේ පවා තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් බණ අහලා තියෙනවා. කුටිකන්න සෝන ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මේ බණ ටිකක් කියන්න බැරිද කියලා. එතනින් ගියාම චුන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මට පිළිට්ටියක් කියන්න බැරිද කියලා. උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් ධර්මයට ගුරුෙක් වශයෙන් සැලකුවා විතරක් නෙවෙයි ධර්මයේ දේශනා කරන තමන්ගේ ශ්‍රාවකයෙකුට පවා පුදුම ගෞරව කරලා තියෙනවා. තමන් දැන් නැත්නම් සාරවත්යන් වහන්සේ මේ ධර්මයේ සංගවිච්ච දේ මතු කරලා ලෝකෙ දුන්නාට පස්සේ උන්වහන්සේ හරියට පෙහින්නේ ධර්මයට අයිතිකාරය වශයෙන්. නමුත් සාරවත්යන්anse කෙරුවේ ඒක නෙවෙයි ධර්මයේ ගුරුතරණි තලකලා ඒ ධර්මය වෙන කෙනෙක් ලව්ව කියව ගන්න තරම් නිහතමානී බවක් වෙලා තියෙන නිසා අපට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ ධර්මයට ගෞරව කරනකොට පැකිලෙන්න. ඉහළම මට්ටමට කර කරන්න පුළුවන්. ඉතින් ඒකත් සිද්ධ වෙනවා බණක් අහන වෙලාවට පව් වෙන්නේ නැහැ. Tamanට අමතර නොදන්න දේවල් දැනගන්න හම්බ වෙනවා. හැබැයි ඒක බොහොම ආදර ගෞරවයෙන් කරගන්න යන්න ඕන. ඊගාවට තියෙනවා සාකච්ඡා අනුගහිතය කියලා එකක්. ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරිල්ල ඒක ධර්ම දේශනාවකට වැඩිය ටිකක් සජීවි. මොකද ධර්ම දේශනාදී එක්කෙනෙක් කතා කරන එක්කෙනෙක් අහගෙන ඉන්නා විතරයි ඒක පැත්තටයි ගලන්නේ. ධර්ම සාකච්ඡාවේදී ඒ සම්බන්ධ වෙන අනික් කාටක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට සජීවි සම්බන්ධයක් තියෙනවා. එතකොට තමයි තියෙන සකමසුතං අහලා විස්තර කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඒකත් අනුග්‍රහිත එකක්. තුන්වෙනි අනුග්‍රහිත විදිහට සඳහන් කරනවා. එතකොට තමයි කෙනෙක් සමත විදර්ශනා භාවනාවට සුදුසුකම් ලබන්නේ. ඉතින් එහෙම කරලා බණ ඇහුව මම මම rahat වෙනවා කියලා හිතන්නේ නැතුව ඒ බණ භාවනා ටිකත් කරගන්න ඕනේ. සමත භාවනා විදර්ශනා භාවනා කරන්න ඕනේ. වෙන පැත්තකට කියනවනම් ඒ වනහාලා සීලක ඉඳලා සකච්ඡා කරලා භාවනා කරපු කෙනාට විතරයි බණක අමතර රසයක් බුද්ධ විඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ බණ අහන්නේ නිකම්ම නිකං පිං සිදු කර ගන්න නෙවෙයි. ඒකේ තියෙන මේ ක්‍රියා කරලා තමන් ප්‍රයෝජන ලබන්න නම් කරනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්න මතුවෙනවා. ඒ මතුවෙන ප්‍රශ්න निराකරණය කරන අදහසින් බණ අහනකොට निराකරණය කරන කරගන්න අදහසින් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන එක නිකම්ම නිකං බණ භාවනාව භාවනා නොකර බණ අහන කෙනා වගේ නෙවෙයි. භවනා නොකර සකච්ඡා කරන කෙනෙක් වගේ නෙවෙයි සජීවී සම්බන්ධකමක් තියෙනවා. ඉතින් ඒක නිසා සමත විදර්ශනා භාවනා කිරීම එතකොට මේ සීලානුගායිතේ සුතානුගායිතේ සකච්ඡානුගායිතේ සමතනුගායිත විපස්සනානුගායිත කියලා අනුග්‍රහ පහකින් තමයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැම දවසෙම දිනචරියාව හැටියට මේ පැය ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සඳහා පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තව චාරිත්‍රයක් තමයි හුඟක් වෙලාට මේ නිසන්වනේ අපි කරන වැඩක්. ඒ ඉස්රායින් තියාගෙන ධර්ම මාත්‍රකාව අනුව මේක ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා මට යෝජනාවක් ඇවිල්ලා තිබුණා අන්තිමට කරපු වැඩමුළුවට පස්සේ තියෙන සූත්‍රය මෙතෙන්ද ගන්නයි කියලා. අන්තිම වැඩමුළුවේදී අපි කෙරුවේ චූල ශුන්්‍යත සූත්‍රය. එහෙම නැත්නම් ශුන්්‍යතාවය පිළිබඳව ථේරවාදයේ සඳහන් වෙච්ච වටිනා සූත්‍රයක්. ඉතින් ඒක අර කරගෙන ගිය මේ දේශනා මාලාවේ ඉදිරිපින්මක් එහෙම නැත්නම් ධෛර්ය කරවන සුළු දෙයක් නිසා යෝජනාවක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අමාරු ගැඹුරු මාතෘකාවක් බව හැබෑව මේක දේශනා කළ තියෙන භික්ෂුන් වහන්සේලාට ඒ වුණත් මේ මේ රත් වෙලා තියෙන වෙලාවේ යකඩ තලා ගන්න ඕනේ මහා ශුන්්‍යත සූත්‍රයේ මේ මේ වැඩමුළුවට මාතෘකා කරගන්නයි කියලා. මේ වාඩි වෙලා ඉන්න කට්ටියකින් යෝජනාවක් ඇවිල්ලා තිබුණේ ඉතින් මට හිතුණා අර තියෙන යෝජනාව අනුව මේ වැඩමුළුවට මහා ශුන්්‍යත සූත්‍රය ඉදිරියෙන් තියාගන්න. ඉතින් කවුරු හරි ඒ සූත්‍රයේ සඳහන් දේවල් ස්වාධීනව හොයලා බලලා මේ ධර්ම දේශනාවත් එක්ක වැඩිදුර හදාරන්න කැමති නම් එයත් අnder ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මේ සූත්‍රය දක්වන්න පුළුවන්. මේ සූත්‍රය සඳහන් කරන්න බලාපොරොත්තු වෙන ਸਰවඥ වහන්සේ ශූන්‍යතාවය පිළිබඳව විග්‍රහයක්. ඒතර මේ ශූන්‍යතාවය කියන එක අපේ එදිනෙදා ජීවිතයේ වචන වල සම්බන්ධ වෙන එකක් නෙවෙයි. අපිට ආර්ථික විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. දේශපාලන විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. සමාජ විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. මොකද දේශපාලන ආර්ථික සමාජ විද්‍යාවල ද්වේෂ කරන වචනයක් මේක. කැමැති නැති නුරුස්නාසුළු මුස්පේන්තු කාලකන්ණි එපා කරපු වචනයක්. නමුත් ධර්මයේ නම් Tamanට සත්‍ය අවබෝධ කරන්න නම් මේ විසි කරපු කුණු කුඩේට දාපු මේ වචනය ආපහු උපදාලා ගන්න වෙනවා. අපි තේරවාද ශාසනයේ කොතන දෝ තැනක අවුරුදු 1000කට 1500 අතර කාලයකදී මේ වචනේ විසි කරලා තියෙනවා. අපේ ඒ කියන්නේ එදා වෙන්න ඇති ධර්මයේ ආගමක් බවට පත් වෙච්ච දවස. ඊට පස්සේ අපිට බුද්ධ ආගම් කරන මිසක් බුද්ධ ධර්මයේ අපෙන් ඈත් වෙන්න පටන් ගත්ත විවිධ හේතු නිසා විදේශ ආක්‍රමණ වෙන්න ඉඩ තියෙනවා. දුර්භික්ෂ කාල වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ බුද්ධ ආගමක් හදාගෙන සිංහල බෞද්ධයා කියන උත්සාහ ගත්ත දවසේ ඉඳලා අපේ ශාසනය නිවන් දකින්න කට්ටිය නැති වෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මේ සිංහල දේශේ නැත්නම් ශ්‍රී ලංකාව රහතන් වහන්සේලා අහසේ වඩින්න නිසා අනුරාධපුරවත්තේ අම්මලාට වී පැදුරක් වේලා ගන්න බැරි තරමට අහස මේ රහතන් වහන්සේලාගේ වැහිලා තිබුණයි කියලා වචනෙට කියනවා. කිසිම සංඝයා වංශ නමකට ඇඟිලි දික් කළා කියන්න බැරිලු මුන්වහන්සේ ආර්යයන් වංශ නමක් නෙවෙයි කියලා. ඈ පැවිදි වෙච්ච හැම කෙනාම ප්‍රයෝජන ලැබලා තියෙනවා. ගමක් ගණක් ගමක් ගමක් ගාන තිබිච්ච අම්බලම් මෙතෙන් පල්ලෙහාට බයිනකොටවත් අම්බලමක් තියෙනවා. ඒක තියෙන්නේ අරන්නේ ඉඳලා ගමට යන්න ඉස්සෙල්ලා පින්නපාත බෙදන්න ඉස්සලා සංඝයාට සිවුර ඇඳ ගන්න නැත්තම් කැඳ ටිකක් අරගෙන ඇවිල්ලා ඒක ඉඳගෙන බලඳන්න ඒවට කියන ආසන ශාලා කියලා එකම ආසන ශාලාවක්වත් තිබුණ නැතුව අනුරාධපුරයේ මේ ආසන ශාලාව ඉඳගෙන කවුරුත් rahat වෙලා නැහැ කියලා. එහෙම තිබුණු අපේ මේ ශාසනය අද වෙනකොට අන්තිම රහතන් වහන්සේලාට වඳින එකම රට ලංකාව. අන්තිම රහතන් වහන්සේට ඉන්න තැනට වඳින එකම රට ලංකාවේ. ඒ කියන්නේ මේ මිනි පෙට්ටියට ඇන ගහලා අයින් කරලා ඉවරයි. අපි දැන් කාමභෝගී. අපි දැන් සුද්ධ පිටිපස්සේ යනවා. මේ වෙනස ඇතිවීමත් එක්ක මේ ශූන්‍යතාවය කියන වචනේ වැළලීලා ගියා. ඒ නිසා මේ වචනේ විස්තර කරන්න ගියාම අර ඉතිහාසගත ප්‍රශ්නේ එහෙම නැත්නම් අපි අර එකට මුස්පීන්තු කරලා පැත්තකට දාපු ගතිය නිසා හරි වෙහෙසක් තියෙනවා. උගව දෙනෙක් කියනවා ගැඹුරුයි කියලා. ගැඹුරු නැත්තේ නැහැ. නමුත් ਸਰවචනසි තාම උපක්‍රමශීලීව ලස්සනට ඒ වචනේ <clears throat> භාවනා යෝගාවචරයාගේ යෝග ජීවිතයේ සාර්ථකත්වයට සම්බන්ධ කරලා පෙන්නනවා. ඉතින් ඒකයි අපි මේ වැඩ මුළුවේ දේශනා මාලාවේ බලාපොරොත්තු වෙන දේ අපි දන්නේ නැහැ කියලා හිතන ගැඹුරුයි කියලා හිතන මේ ශූන්‍යතාවය කියන වචනය අපි එදිනදා ජීවිතයේදී කොහොමද නැත්නම් අපි කියන මේ භාවනා දියුණුවට කොහොමද ලං කරගන්නේ කියන එකයි. ඉතින් ඒක මං හිතන්නේ ඔක්කොටම එක විදිහට වැටහෙයි කියලා. එහෙම නොවුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් ප්‍රමාණයකට තමන් කරගෙන යන භාවනාවට මේකෙන් අනුග්‍රහයක් වෙනවනම් ඒක ගැන සතුටු වෙලා අපි ඉදිරියට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක ගැන ඉස්සරහට යන්න ඉස්සරලා තවත් මතක තියාගන්න තියෙන කාරණාව නැත්නම් බෞසුත භාවයේ සඳහා කාරණාවක් කියනවනම් අපේ මේ සරුවචන දේශිත ධර්මය විවිධ පැති වලින් පිඩු කරන ගතිය තියෙනවා. විවිධ පැති වලින් සම්පින්ඩණය කරන අර්ථ තියෙනවා දේශනා විලාස. ඉතින් යනෝ බලනකොට සමහරු මේක චතුරාර්ය සත්‍ය කියන එක පෙන්වනවා. තව සමහරු පටිච්ච සමුප්පාදය බුද්ධ ධර්මය කියලා පෙන්වනවා. තව සමහරු අනිත්‍ය දුක්ඛ අනාත්මයි බුද්ධ ශාසනය කියලා පෙන්වනවා. තව සමහරු ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා බුද්ධ ශාසනය වශයෙන් පෙන්වනවා. තව සමහරු අලෝභ අදෝස අමෝහ බුද්ධ ශාසනය වශයෙන් පෙන්වනවා. ඉතින් එක එක නයි එක එක පැති වලින් මේ ශාසනය විස්තර කරනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පෙන්වනවා. අන්නේ විදිහට බලනකොට මේ ඉන කවුරුත් අතර වගේ ප්‍රසිද්ධයි. මේ ශාසනයේ ಗುಣ වශයෙන් මේ ත්‍රිලක්ෂණය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන බුද්ධ ශාසනයේ ලෝකයට ඉදිරිපත් කර වටන සංදර්ශනයක් වටන දර්ශනයක් වටන අදහසක් ඒකෙදි මේ ශූන්‍යතාවය කියන වචනේ සැසඳෙන්නේ අනාත්ම ලක්ෂණයත් එක්කයි. දුක්ඛ ලක්ෂණය හෝ අනිත්‍ය ලක්ෂණයත් එක්ක නෙවෙයි. ඒක නිසා අනාත්ම භාවයේ තේරුම් ගැනීමේදී අනාත්ම භාවය තේරුම් ගැනීම පහෙන් එකක් මේ ශූන්‍යතාවේ තියෙනවා. සරුවචන දේශනාව අනුව බැලුවොත් ත්‍රිපිටකයේ අවසලා අනාත්ම භාවයේ බුදුහාමර පෙන්ලා තියෙනවා ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ කියන ලක්ෂණ පහෙන්. ඒ කියන්නේ මිනිසෙක් නැත්තම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන කෙනෙක් යම් ආකාරයකින් හිතාගෙන ඉන්නවා නම් මේකේ මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා පාලනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා මගේ වශයේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා මගේ ජීවිතේ මොනවාරි හරයක් තියෙනවායි කියලා ඒ කිසිම දෙයක් ඒකේ නැහැ ඒ අතින් ඒක ශූන්‍යයි කිසිසේත්ම ආණ්ඩු මට්ටු කරන්න බෑ කිසිසේත්ම වශයේ පවත්වන්න බෑ. මේකේ මොනක්වත් මදයක් සාරයක් එවන අරටුවක් නැහැ. අනේ නැති අර්ථයෙන් ඒ ඒ ඔය අපි දාන්න හදන අර්ථ මේකේ නැති ගතියෙන් ශූන්‍ය බව තමයි අපි මේ සූත්‍රය අපිට මතු කරලා දෙන સંદર્ભය. ඒකම තමයි රිත්තයි කියලා කියන්නේ. අපි සාමාන්‍ය භෞතික විද්‍යාවේදී රික්තකයක් කියලා කියන්නේ මේ වාජනයක් ගත්තොත් ඒ වාජනේ වාතේ තියෙනවා. පේන්නේ නැති වුණාට හිස් කියලා අපි කියන වාදනේ වාතේ තියෙනවා. ඉස්ලාම අපි රිත්ත භාවය පෙන්වන්නේ මේ වාතය අස්කලොත් මේ වාදනේ ඇතුළේ තියෙන දෙයට කියන්නේ රික්තකයක් කියලා. කිසිත් නැහැ. ඒක නිසා ඉස්ලාම රික්තකයක් ඇති කරාට පස්සේ ඒක භෞතික විද්‍යාවේ ලොකු අලුත් ලකුණක් වඩටපත් වුණා. ඇතුලේ ඉස්සර අපි හිතුවට මේ හිස් කියලා හිස් නෑ මේක ඇතුලේ හුලං තියෙනවා. ඒ හුලං අයින් කරන්න ඕන. අයින් කරලා පස්සේ ඒක රික්තකයක් කියලා. නමුත් පහුවෙනකොට තේරුම් ගත්තා ඒ හුලං නැති භාජනය ඇතුලේ වුණත් ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඒ හුලං නැති භාජනය ඇතුලේ වුණත් ඩාර්ක් මැටර් කියලා වෙන ශක්ති තියෙනවා. ඩාර්ක් එනර්ජි කියලා ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අර ඝන ද්‍රව වායු නැහැ. ඝනද්‍රව වායුවෙන් රිද්දයි. නමුත් දැන් වෙනකොට සෑයන සාධාරණ සැකයක් තියෙනවා. එහෙම ඝනද්‍රව වායු කියලා අල්ලන්න පුළුවන් භෞතික සම්පත්තිය නැති වුණාට මේක ඇතුලේ ගුරුත්වයට ඇද ගන්න සුළු ගතිය මේක ඇතුලේත් ක්‍රියාත්මක වෙනවා. කුඩා හෝ මහා ඉලෙක්ට්‍රෝන ශක්තිය මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රික්තක භාවය දවසින් දවස දවසින් දවස එක එක විදිහට අර්ථකථන දෙනවා. තවත් එකක් තමයි තුච්චයි කියන එක. තීනවා තමයි තීන දෙයින් ගන්න දෙයක් නැහැ. තුච්චයි. අපි සාමාන්‍යයෙන් අරස කරලා තියාගෙන ඉන්නේ කරඬු වල දාලා, කබඩ් වල දාලා රැකලා වටින කියන දේවල්. නමුත් තුච්ච දේවල් අරස කරන්නේ අපි මේ රැකගෙන ඉන්න හැම දෙයක් දිහා බලලා සරුවචාන්සේ කියනවා රන් රිදී මුතුමැණික් කුණ්ඩලාභරණ මේ සෑම දෙයක්ම තුච්චයි කියලා. මොන්නම ගන්න දෙයක්වත් නැහැ. තුච්චයි කියන්නේ හේතුව ඒවා ඒකාන්තයෙන් අන්තිමේ දුකක් දෙනවා. රැස් කරපු දේවල් වලට වඩා රැස් කරපු දේවල් රැස් නොකරපු දේවල් වලට වඩා දුක් දෙනවා. ඒ නිසා ඒවා වඩාත්ම තුච්චයි. අපිට යම් තැනක දුක් දෙන්නේ අපි රැස් කරගත්ත වස්තුව පමණයි. රැස් කරගත්ත නැති ලෝකයට අයිති කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ. ඒව ගැන භාවනා කළ වැඩකුත් නැහැ. ඒවා නිවනත් නැහැ. නිවනට අදාළ කොට තමයි අපි මම මාගේ කියලා අල්ලාගත්ත දේවල් අපි අල්ලාගෙන තියෙන්නේ ආගයක් ආඩම්බරයක් වටිනකමක් දීලයි. නමුත් ਸਰුවචන දර්ශනයේ හැටියට බලනකොට ඒ අල්ලාගත්ත හැම දෙයක්ම රිත්යි තුච්චයි. ඒකෙදී උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ශරීරය අපි දන්නවා ආධ්‍යාත්මික බාහ්‍ය වස්තු කියනකොට මේ ආධ්‍යාත්මික වස්තු අපේ ශරීරයේ අපි හැමදේටම අවශ්‍ය කරන උපකරණේ අපි පුදුමාකාර විදිහට මේකට මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව කුරුලෑවක් එන්න දෙන්නේ නැතුව කෙස් ගහක් පැහෙන්න දෙන්නේ නැතුව දතක් කැලෙන්න දෙන්නේ නැතුව හැමරලි වැටෙන්න දෙන්නේ නැතුව රකින්න. නමුත් ਸਰවචන්සේ සඳහන් කරන්නේ දෙතිසක් අසුචියෙන් පිරිචිච්ච අසුචි වලක්කය. අසුචිනෝ පච්චවෙක්කති. කෙලින්ම සුද්ධ වචනෙම පාවිච්චි කරනවා. මේක අසුචි. මේක ඇතුලේ තියෙන දෙතිසක් කුණප මොනම විදියකින්වත් කිසි කෙනෙක් ප්‍රිය කරන දෙයක් නෙවෙයි. නමුත් ඒක තුනට පස්සේ ඒකට ඒ තරුණ කෙනෙක් තරුණියක් හැඩ වැඩ වෙන්න කැමති තරුණ තරුණියෙක් Tamange ශරීරයට යම්තාක් ප්‍රේම කරනවාද ඒක රිත්ත නෑ ඒක ආධ්‍යාත්මික දෙයක් වටන දෙයක් කියලා ඒහා සමානව පුරුෂයෙක් ස්ත්‍රියවට ප්‍රේම කරනවා ස්ත්‍රියක් පුරුෂයෙකුට ප්‍රේම කරනවා ඒ නිසා යම් තාක් ස්ත්‍රියාවක් පුරුෂයෙකුට ප්‍රේම කරන තාක්කල් ඒ ස්ත්‍රියාව තමන්ගේ ශරීරයට ප්‍රේම කරනවා. යම් තාක් පුරුෂයෙක් ස්ත්‍රියට ප්‍රේම කරනද ඒ තාක් ඒ පුරුෂයා තමන්ගේ ශරීරයට ප්‍රේම කරනවා. ඒක උස්වස් කරලා සලකනවා. වටිනාම දේ විදිහට සලකනවා. මොකද කාමයට යන්ත්‍රය මේක නිසා. නමුත් ਸਰවචනාසිකේ දර්ශනයට මේක රිත්ත. තුච්ච තුච්ච දෙයක් විදිහට පේනවා. මේකමයි සංසාරේ දුකට හේතුව කියලා. ඊවන පරතෝ කියලා સંદર્ભයක් තියෙනවා. સંદર્භ පරතෝ කියන එකේ මගේ නෙවෙයි. අනුන්ගේ. ඒ නිසා අපි මේ බදාගෙන ඉන්න හැම දෙයක්ම මරණයට ආපු ගමන් Taman කැමති දෙයක් කෙනෙකුටපත් වෙනවා. අප්‍රිය දායයක් බාටපත් වෙනවා. එතකොට ගොඩක් බදාගෙන ඉඳලා ගොඩක් දන්නේ නැති කෙනෙකුටපත් වෙච්චාම පත් උනට පස්සේ නම් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. මැරුණට පස්සේ මැරෙන්න ඉස්සලා පුදුමාකාර බයක්, පුදුමාකාර අසන්නකමක් එනවා. අනේ පනේපා කියලා හිතාන හිටපු දේ අතාරින්න වෙනවා. එක, දෙක, එක අයිති වෙන්නේ හිතපු නැති කෙනෙකුට. ඒ පරතෝගාව එක බලනකොට මේ ජීවිතයේ විවේකයක් ගන්න නැතුව මේ ජීවිතයේ විස්්‍රාම ගන්න නැතුව මේ ජීවිතයේ උදකලාවක් ගන්න නැතුව අනී අපි හම්බ කරපු දේවල් මරණයෙන් හමාරන බව දන්නවනම් අප්‍රියදායදයක් බවට පත් වෙනවනම් ඒ ගැන ශ්ලෝකකාරයා කියනවා සංස්කෘත ශ්ලෝකකාරයා යම් කෙනෙක් මේ විදිහට ඒකාන්තෙම මරණයේදී අප්‍රිය මන කැමැති නැති කෙනෙකුට මේ සියල්ලම කොන්දේසි විරහිතව දාලා යන්න තියෙන බවක් දැනගෙන මේ රැස් කරන මිනිහා පුදුම දානපතියෙක් කියලා. කිසිම දන්නේ නැති කෙනෙකුට මේ සියල්ලම දාලා යන්න බවක් දැනගෙන තියෙද්දී ඕවර් ටයිම් කර කර රණ්ඩු කර කර මේ වස්තු හස් කරන මිනිහා පුදුම දානපතියෙක්. හැබැයි මේ පුළුවන් කාලේ දන් දෙමින් ඒ වස්තුවෙන් එහා ආත්මෙට ගෙනියන්න හදන එක මහා මසුරෙක් කියලා. ඌ විතරයි මේ දාන දීලා කීයක් හරි තියානේ ඊගාත්මට කියන නේද? ඌ හරි මසුරා. ඇත්තටම දන්නේ නැති කෙනෙකුට සියලු දෙයින් දෙන්න හදන දානපතිය මේ මේ මෝඩයා තකතිරුවා අපේ රටේ වචනෙන් කියනවා මසුරා පුදුම දානපතියෙක් කියලා. මේක මොකද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙන. අපි මේ රැස් කරන හැම දෙයක්ම ඒ කාන්තේම දුක පිණිස හිටිනවා. මරණයේදී කිසියම් කෙනෙකුට ඒ අවශ්‍ය කෙනාට දෙන්න වෙලාවක්වත් ලැබෙන කෙනා අවශ්‍ය කෙනෙකුත් නෙවෙයි. අප්‍රිය දායදයක් තියෙන්නේ. ඉතින් මේ නිසා දරුවත් යන දානක තියෙනවා මේ වස්තුව මේ මම කියන මේ ශරීරය නැත්නම් අපි කියන මේ දැනුම එහෙම නැත්නම් අපි රැස් කරගන්න රන් රීති මුතු මැනුක් සියල්ලම අනුන්ගේ දෙයක්. ඒක නිසා මාරේ අන්තිමට ගන්නකොට ඇටි කුකුලෙක් කොම්බෙල්ලෙක් අරලා කොම්බෙලගේ මස් ටික ඇදලා කන්නේ කෑ ගහද්දි කොම්බෙල චිරි චිරි චිරි ගාද්දි පුදුම ලස්සනට ඇදලා ගන්නවා හරියට මේ මේ ගිරවෙක් කජු ගෙඩියකින් කජු මැද ඇදලා ගන්නවා වගේ. එච්චරයි. මරණ වේලාවේදී ඔය මොනම දෙයක්වත් නැහැ. ඒක ඇදලා ගන්නකොට හුඟාවක් අල්ලගෙන හිටපෙන්නට දෙනවා. පරතෝ අනුසතු දෙයක්. නිසා මාරේ ඇවිල්ලා hina වෙවි. තෝ මේක නාවලා කවලා පියලා තියා හිට දීපිය කියනකොට කලින්ම පරතෝ බව දන්න කෙනා නම් කියද උඹට ඕන උඹ ගණින් කියලා. නමුත් අල්ලන්න පටන් ගත්තොත් දෙන්නේ නැතුව පුදුම දුකකටපත් වෙනවා. ඊගාට තමයි අනත්තතෝ ඒක නිසා ශුඤ්‍යතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ අනත්තතෝ කියලා අනාත්මයි කියලා කියන්නේ මේකේ උඹට ඔය කොච්චර දැඟලුවත් මේක පාලනය කරන්න බෑ. ඒ නිසා ධර්ම නියාමයක් තියෙනවා. ඊත්තු නියාම, චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම කියලා ඔක හොඳට දැනගෙන නියාම ධර්මයට වෙන්න අරපන්. එතකොට පොරකන්න දෙයක් නැහැ. නමුත් අපි ඒ බව ඒ බව දැනගන්නේ අවුරුදු 60 පෙන්නට පස්සේ. වම තියලා වම තියනකොට ඔන්න දකුණු කකුල ඉස්සරහට යන්නේ. එතකොට නම් තේිනවා කන්ට්‍රෝල් කරගන්න බෑයි කියලා. වම බලනකොට දකුණ තමයි පේන්නේ. එතකොට නම් තේරෙනවා ඉතින් අනිච්චන් දුක්ඛන් අනත්තං ච කුණු පංචස්කන්ධ කියාගෙන ඉන්නවා. හැබැයි 60 පෙරෙනකම් පෙන්කෙලිනවා. ওই කට්ටියට බැලනකොට මට පුළුවන් අපේ අම්මලා තාත්තලා බැලනකොට මම කරනවා. අපේ ගුරුවරුන්ට බැලනකොට මම කරනවා. හැම කෙනෙක්ම කෙරුමක් වෙලා කරලා කරලා කරලා 60 පිරුණාට පස්සේ තමයි යන්නේ අන්තං මේක තද කරන බොත්තම නෙවෙයි වැඩ කරන්නේ වෙන එකක් වැඩ කරන්නේ. ඉතින් එතකොට තමයි තේරෙන්නේ. නමුත් වටින කියන ධර්මයේ වටනකම තියෙන්නේ 60 වෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් නම් අර හොඳ භද්‍ර යව්වනේ කලු කෙස්ටිබීදී ජීවිතේ ප්‍රථම යාමේදීම තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ අපි මගේ කියා ගන්න උත්සාහ කරාට එහෙම අහුම්කම් දෙන ගතියක් නැහැ කියලා ඒකට තියෙන අකමැත්ත නිසායි මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒකයි මේ ගැඹුරුයි කියලා කියන්නේ අපි මේක දැනගන්න ඕනේ නැතිකම. තේරුම් ගන්න බැරිකම නිසා නෙවෙයි. එන්නේ වචන පහෙන් එකක් තමයි මේ තියෙන ශූන්‍යතාවය නිසා හුඟ දෙනෙක් ඒක පිළිබඳව ගැඹුරු බවක් ප්‍රකාශ කරනවා එතන හුඟ දෙනෙක් ඒක දාර්ශනික ප්‍රශ්නයක් විදිහට මූලධර්ම ප්‍රශ්නයක් විදිහට කල්පනා කරලා පැත්තකට කරන්න හදනවා නමුත් මේ මහා ශුන්‍යත සූත්‍රයේදී මහා ශුන්‍යත සූත්‍රයේ ਸਰවචනසේ දෙකෙන්ම පරිබාහිර කරලා එදිනෙදා තමන්ගේ ජීවිතය විශේෂයෙන් තමන්ගේ ජීවිතය කිව්වට මේ බණ භාවනා කරන කෙනෙක් ගැන මෙතන කතා කරන්නේ අන්න එහෙම කෙනෙකුගේ ජීවිතයේ එදිනදා ජීවිතය සම්බන්ධ කරලා මේ ශූන්‍යතාවේ ගෙනහැර පාන්න උත්සාහ කරනවා. ඒක මේ වෙනකන් කිසි කෙනෙක් අභියෝග කරලා නැහැ. මේ ਸਰුවචනanse පෙන්වලා හදන මේ ශූන්‍යතාවය කිසි කෙනෙක් අභියෝග කරලා නැහැ. ඒ වගේම තව එකක් තමයි මේ ශූන්‍යතාවය පිළිබඳව පසු කාලීන ඇතිවෙච්ච නිකාය ભેදයේදී මහායාන බුද්ධ ආගම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. තේරවාදයේදී අපි ඒව ගැඹුරුයි දැන් කවලව කරන්න බෑක මයිටි බුදුහාමර ආපුහම කරම කියලා පැත්තකට දාලා තියෙනවා. ඒ නිසා අපේ සිංහලයාගේ එදිනදා භාෂාවේ සද්දකෝසේ ඒක අයින් වෙලා තියෙනවා මේ ශුන්‍යතා පිළිබඳ කතාව. එසේ වුණත් එහෙම ඉතිහාසයක් තිබුණත් පසුගිය අවුරුදු 40 වගේ 50ක් විතර වෙන්න ඇති පුදුමාකාර විදිහට නැවතත් මේ වචනේ අර්ථය එන්න පටන් අරගත්තා ගැඹුරින් භවනා කරන ශාසනයට ගරු කරන පිරිසක් හරහා. ඇත්තටම අපි ඉපදුනේ මම හිතනවා එන්නේ ඒක බලාපොරොත්තු කියලා. අපි මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච જાතියක් මේ. ඒ ඇත්තන්ට තියෙන අවස්ථාවක් දැන් අච්චර කාලයක් නොතිබුණා වූත් නැතිවීම නිසා ශාසනයේ අධිගමයක් නැති වෙච්ච තරම් ගැඹුරු මේ ශූන්‍යතාවය පිළිබඳව Taman ඕන යෙදිලා තේරුම් අරගෙන සාසන රචයකුත් විඳ ගන්න ගමන් අපි මේ මේ මනුස්ස ලෝකෙට ආපු කාලයේ තියෙන ආවස්තික වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන අපිට හම්බෙච්ච මේ ස්වර්ණමය යුගයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක නම් යෙදී සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒකට හිත අලුත් කරගෙන මේක දිහා බලන්න ඕනේ. නැත්නම් මේක මහා කාලකන්ණි වචනයක්. මේක මා මුස්පීන්තුවක් මේක තේනකොට හිත නිකන් පාළු වෙනවා වගේ කියන පැත්තෙන් බැලුවොත් අපි මේ ශූන්‍යතාවය ඉච්චර අගය කරන එක නෑ මොකද ශූන්‍යතාවය කියලා කියන්නේ නැස්චාර්ත වචනයක් නාස්තික වචනයක් නමුත් අනිච්චන් දුක්ඛං අනත්තං කියන පද තුනම නැස්චාර්ත පද තුනක් නিত্য නැත සැප නැත පාලනය කරන්න බැරිය කියන එක. ඒ නිසා අද ලෝකේ සම්පූර්ණ ආස්තික ලෝකයක දුවන්නේ සියල්ල ස්ථිරයි කියන හදන දේශපාලනඥයෝ ටිකක් අද ලෝකේ පාලනය කරන්නේ. මේ සියල්ල සැප පිණිසයි තියෙන්නේ කියන අමනයෝ පාවිච්චි කරන ලෝකයක අද ඉන්නේ. මේ සියලු දෙයකම හරපද්ධතියක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන දාර්ශනිකයන් ඉන්න ලෝකයක්. ඉතින් එහෙම කෙනේ එක යෝගාවචරයක් විතරක් නැගෙහිట్లా කියොත් එමෙ නෑ මේව අනිත්‍යයි. නෑ සියල්ල දුකයි. නෑ මේක එකකේකවත් මට පාලනය කරන්න ශක්තියක් නෑ කියලා ඒ මනස ඒකාන්තයෙන්ම අඩුතරයට වැටෙනවා. ජනප්‍රිය වැඩි ඡන්දෙට නෙවෙයි වැටෙන්නේ. අඩු තරමට වැටෙනවා. ඉතින් මේ ගියේ සැරේ මම හිතන්නේ ගියේ සැරේ මම හිතන්නේ මම බුරුමේ ගිය වෙලාවේදී මේ සැරේ ගිය වෙලාවේ නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා මේ යුග පෙරළියේදී මේ සත්‍ය දන්න සත්‍යයට ගරු කරන ප්‍රදේශය ඒකාන්තම සුළුතරයක් බාටපත් වීම ලෝකේ පවතින න්‍යාය ධර්මයක්. ඉතින් යම් කිසි කෙනෙක් ධර්මයේ පැත්තට යන්න යන්න යන්න යන්න තමන් මේ ජනකායෙන් ජන සංගණිකාවෙන් සෙනගෙන් වෙන් වෙන කොන් වෙන ගතියක් තියෙනවා. වෙන් වෙන කොන් වෙන ගති කැමැති අයට ලං වෙන ගතියක් තියෙනවා. තමන් විවේක වෙන්න කැමැති කට්ටියට ලං වෙනවා. හැබැයි මේ කෑකොස් සංගහනායකෙන් වෙන් වෙන ගතියක් තියෙනවා කියලා තේරෙනවනම් ඒක හොඳටම ධර්මයේ දියුණුවක් බව ඒ ශාංශ මතක් කරනවා. අපි අයිති වෙලා තියෙන්නේ බොහෝ ජනප්‍රියතාවය පතන බොහෝ ලාභ සත්කාර පතන පිරිසට බොහෝ පිරිසකට නෙවෙයි අපි අහුවෙලා තියෙන්නේ විවේකයේ පතන විවේකයට කැමැති ලාභ සත්කාර වලට නිවන පතන පිරිසක් නමුත් ඒක ඉතාම සුළු පිරිසයි සමාජයක ඉන්නේ ගමක බැලුවොත් රටක බැලුවොත් රාජධානික බැලුවොත් සුළු පිරිසක් ඒක සත්පුරුෂයෙකුට සතුටක් අන්න ඒක මේ මහා ශුන්්‍යත සූත්‍රේ පුරාවට තියෙන තේමාවක් යම් තැනකදී Taman ජනප්‍රිය වුණා නම් යම් තැනකදී තමන් සෙනගකට අතරමැදට ගිහිල්ලා ජනසංගනිකාට ගියා නම් සරුවචාන්සේ ඉඟි කරනවා මොකද්දෝ වැරද්දක් තියෙනවා කියලා. මොකද්දෝ වැරද්දක් තියෙනවා. යාට ඊ타ත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙන්න වෙනවා. නමුත් ඒකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ශාසනයේ තියෙන මේ යසස පිළිබඳව. යසස කියන්නේ පිරිස් සම්පත්තිය. බොහෝ පිරිසකට නායකත්වයේ බොහෝ පිරිස එක කරන මේ පූජා විදි ඒවත් එක බලනකොට මේ කියන අයස මේ කියන ශුන්්‍යතාවය මේ කියන විවේකය දරා ගන්න බෑ මං හිතන්නේ ඒක නිසා තමයි කියන්නේ මේක ගැඹුරුයි කියලා. අපි අද බලන්නේ ආගමික ශක්තිය එකතැනට කොච්චර පිරිසක් එකතු කරන්න පුළුවන්ද කියන එක. ඒ අනුව අපි උත්සාහ කරනවා අර ආගමන සෙනඟ වැඩි මේ ආගමන සෙනඟ අඩුයි එන්නේ මේ ආගම දියුණු වෙනවා මේ එන්නේ මේ ආගම පිරිනවනවා කියලා අපි බලන්නේ ඔලුගෙඩි ගානෙන් තමයි. නමුත් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වචන් සඳහන් කරන්නේ බොහෝ ඔලු ගෙඩිය අතර තියෙන ඔලු ගෙඩියක් හිස් කියලා. තනි වෙලා ඉන්න පුළුවන් ඔලු ගෙඩියක් ඇතුලේ ඇත්තක් තියෙනවා. ආත්ම ශක්තියක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රශ්නාවක් ප්‍රඥාවක් තියෙනවා. එහෙම නැතුව තනි වෙනකොට බය නම් නැත්නම් තනිවීම කොන් වීමක් රහෙන් තල්වීමක් කියලා කල්පනා වෙනවනම් ඒක ඉතින් සරුවචනාසේ කට හොදලා කියන අසත්පුරුසයි කියන. ඒ පුද්ගලයා අසත්පුරුසයි අසත් ධර්මයි අකල්යාණ ධර්මයි. කල්යාණ ධර්ම සත්පුරුෂ ධර්ම සත් ධර්මය කියලා කියන්නේ ඒ සියල්ලකින් වෙන් වෙලා තමන්ගේ සීලේ ශක්තියෙන් සමාධි ශක්තියෙන් ප්‍රඥා ශක්තියෙන් ඇතුළත පිරිචිගතියක් සම්පත්‍ති කරගතියක් සන්තුප්ති කරගතියක් පිරිචිගතියක් ඇති වෙනවනම් ඒකට ආධ්‍යාත්මික කියන්න පුළුවන්. නමුත් අද බුද්ධඝම පිළිබඳ හඳුන්වා දෙනකොට හෝ එමෙත ඒ ගැන හොයන කෙනෙකුට මේ පිළිබඳව සංඥාව එන්න මේ පිළිබඳව හැඟීමක් ගන්න මේ පිළිබඳව ඉදිරියට යන්න අවුරුදු කීයක් ඇයිද දන්නේ මොකද ඒ තරම්ම ආගම වශයෙන් පෙන්ලා දෙන්න හදන්නේ කලකැම්බැල්ලයක් සෙනගක් සද්දයක් ගෝසාවක් ඝනසංගනිකාවක් ඒ නිසා හරි අමාරුයි මේ තාසනය ගැන දන්නේ නැති කෙනෙක් ගැඹුරෙන් සුතමේ ඥානෙ නැති කෙනෙකුට කොයි පැත්තටද යන්නේ කියලා බොහෝ ජනකාවේ ඉන්නේ වැඩි ජන ඡන්දයට යනවද එහෙම නැත්නම් මේ විවේකයේ පිරිසුදුකම සීතලකම සුළු පිරිසක් අතරට යනවද කියන එක ඒක කොච්චරද කියනවනේ ඒ කාන්තෙන්ම එක්කෙනෙකුගේ පුද්ගලික තීන්දුවක් කාටවත් කියන්න බෑ මේක හරි මේක වැරදි කියලා කියපු ගමන් අහුවෙනවා ඒ නිසා Tamanට Taman කියා ගන්න ඕනේ නම් මේ දෙකෙන් කොයි එකටද යන්නේ කියලා ඉතින් මේ බය සහිත එක්කෙනා කෙලෙස් සහිත කෙනා හැම වෙලාවෙම සෙනගස් ඉන්න කැමතියි. හැම වෙලාවෙම අනුන්ගේ සරණ අනුන්ගේ පිට හොයන්න කැමතියි. ඉතින් ආධුනික වෙලාවේ පටන් ගන්න වෙලාවේ කවුරුත් එතනින් තමයි පටන් ගන්න. මානවයා පරිණාමයේදී දිගටම සාමූහික වාසයට කැමති වුණා තනිකතියට වැඩිය. මොකද ඒකට පිරිසක් වශයෙන් බාහිර අභියෝග වලට මුහුණ දෙන්න ලේසි, හටම් කරන්න ලේසි. ඒ නිසා මිනිස්සයා සාමූහික සතෙක් පාට වෙන්න පටන් අරගත්තා. නමුත් සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම ඉන්දියාවේ පැවතිච්ච සමාජ ක්‍රමයේ හැටියට ඒක කුල ભેදයකට අල්ලගෙන හොඳ සල්ලි තියෙන ටික මේ එකතු වෙන්න කැමැති ගතිය හරහා ඒ මෝඩකම හරහා කැමැති කට්ටියගේ සල්ලි ටික ඔක්කොම අල්ලගෙන ඒගොල්ලෝ අධිකාරිය පවත්වමින් වෙනවම කුල හදාගත්තා පාලන ශක්තිය තියෙන අපේ අතේ විධායක ශක්තිය තියෙන අපේ අතේ අපි උසස් කුල පුළුවන් නම් අපිත් එක්ක හිටපල්ලා බැරි වුණොත් අපි අපෙන් රැහින් අයින් කරනවා කියලා බ්‍රාහ්මණයෝ ඒ සෙනගක් එක්ක ඉන්න කැමැති පිරිසකේ දුර්ලභම පාවිච්චි කරපු යුගයක තමයි සරුවත් chance මේ ඉන්දියාවේ පහළ වුණේ පහළ වෙනකොටමත් ඒ බමුණන්ගේ බැවෙච්ච මේ කුල කුල වේදයත් යගේ දේශපාලන අධික බල කෑදරකමත් බලේ පවර්ලා තවර්ලා අනිත් කටේ ڇප්ප කරන ගතියත් නිසා එදත් හිටිය ආජීවකයෝ එදත් හිටිය ශ්‍රමණයෝ එදත් හිටිය ගිහිගේ අතරපු කට්ටිය. ඒ කියන්නේ ਸਰවඥංශ පහළ වෙන්න ඉස්සෙල්ලම මේ ශූන්‍යතාවය පිළිබඳ හැඟීමක් ඉන්දියානු සමාජයේ තිබිලා තියෙනවා. ඒකයි ਸਰවඥන් වහන්සේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා හතර පෙර නිමිති අන්තිමට පැවිද්ද දකින්නකොට හිතුවා මේ සංසාරේ පවතින ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන පැවිද්දට උත්තර ප්‍රශ්නට උත්තරේ තමයි පැවිද්ද ගාව තියෙන එක. නමුත් ඒ පැවිද්ද බෞද්ධෙක් නෙවෙයි. ඒ බෞද්ධ එතන ඒ කාලේ හිටපු ආජීවකයෙක්. ඉතින් ඒකට සරුවචනංශයේ ගියේ අපි වගේ නෙවෙයි. රජගයක් අතහැරලා. එන්න තියෙන රජ සැපක් අතහැරලා. ඒ වගේම සමාජයේ කිසිම සම්මත ක්‍රමයක් නැතුව තියෙද්දි මේ කඩාගෙන යෑම මේ බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ නමකගේ තියෙන ගතියක්. එයාට තේරෙනවා මං හිටියොත් මෙතන මට රම්මිය සුරම්මිය සුබ කියලා මාලිගා තුනක් හම්බ වෙනවා. රාජකන්‍යාවන්ගෙන් සැප සම්පත් ලැබෙනවා. රාජභෝජන රාම් බඳුන් වල වළඳන්න පුළුවන්. උපත්යෙන්ම ලැබිච්ච පිළිගැනීමක් තිබුණා. නමුත් දැනගත්ත මේකේ මොකද්ද තුච්ච ගතියක්, රිත්ත ගතියක්, ශුන්‍ය ගතියක්, පරතෝ ගතියක්, අනාත්ම ගතියක් තේරුණ නිසා තමයි ගිය ගැතේ. ඒක හිතා ගන්න අමාරුයි. කාටවත් හිතා ගන්න අමාරුයි. ඇයි මේ සරුවචන් වහන්සේ මේ වගේ ආදර්ශයක් ලෝකෙට පෙන්වන්නේ කියලා. ඒක නිසා ඒ අන්‍යාගමිකයන් හරියට දොස් කියනවා තරුවචන් වහන්සේට සාමාන්‍ය ක්‍රමයට Tamange බිරිඳට බබා හම්බ වෙච්ච වෙලාවේ සියලු වගකීමෙන් පැහැර ඇරලා gederin පිට වෙච්ච වගකීමෙන් තොර සදාචාරාත්මක වගකීමක් නැති මිනිහෙක් බුදුහාමුදුරු කියන්නේ කියලා. කාටවත් උත්තර දෙන්න බෑ ඒකට. ඇයි ඒ වගේ සමාජයේ පැවතිච්ච ක්‍රමයක් අතහැරලා මෙච්චර ඉබේ ලැබෙන ලාභ සත්කාර සම්මාන සිලෝක ජනප්‍රියතාවයේ තියේදී සුළුතරයක් පැත්තට ගියේ කියලා. බොහෝ දෙනා කැමති නැති පැත්තට ගියේ කියන එක. නමුත් මේ ශුන්්‍යත සූත්‍රය කියනකොට තියෙනවා ඒ පෙරගෙන පෙරගෙන ආපු පිනටම තමයි ඒ වගේ අර බොහෝ දෙනා අතර බොහෝ ජනප්‍රියභාවයේ ජන ලාභ සත්කාර වෙනුවට ඒ තමන්ගේ ඒ විවේකයේ සලකපු ගතිය. එන්නේ එවැනි පදනමක් ඉඳගෙනයි සරුවචනාංශයේ මේ ශාසනය පටන් ගත්තේ පළවෙනි අවුරුදු 20 සර්වඥාන්සේගේ ශාසනය ප්‍රථම බුද්ධ ශාසනය කියලා කියනවා කිසි කෙනෙක් විනය නීතියක් අඩලා නැහැ කිසිම අරණ්‍ය සීනාසන තිබිලා නැහැ කිසිම පිරිවෙනක් නැහැ කිසිම ගුරු පරපුරක් නැහැ කිසිම පොතක් නැහැ එන කෙනාට ධර්මයේ ටිකක් කියන එයා නිවන් දකිනවා නැවත අවුරුදු 20 යනකොට සියලු ආගම් අතර මේ ਸਰුවචනන්සික වැඩ පිළිවෙල පුදුම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ලාභ සත්කාරයට කැමති ලේසියට කාලා ඉන්න පුළුවන් විශාල පිරිස් පැවිදි වෙන්න පටන් ගත්තා. ඒ වෙන මොනක් අනිසා නෙවෙයි මේ නිවන වෙනුවට ලාභ සත්කාර හොයාගෙන ඉන කට්ටිය. ඉතින් ඊට පස්සේ සරුවචනාංශිට වැඩ දෙකක් වුණා. එකක් මේ එනගොල්ල එච්චර කැප කරන්න කැමති නැහැ. මොනම දෙයක්වත් කැප කරන්න ගන්නේ ඒගොල්ල සැප සම්පත් ඉල්ලනවා. මොකද ඇවිල්ලා තියෙන නිවන් දකින්න නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ පළවෙනි පන්තියේ කට්ටිය වැඩ ටික කරගත්ත පළවෙනි අවුරුද්ද 20 ඇතුළත පස්සේ එනකොට ඒ කට්ටියත් ඉන්න අතර වැඩි වැඩි ජනතාව පැවිදි වෙච්ච වැඩි දෙනෙක් සැප සම්පත් නිසා සරුවච්චන් වහන්සේ වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද දන්නේ අරණ්‍ය සීනාසන බාර ගන්න අනුමත කරා. ජේතවනාරාමේ, නිග්‍රෝධාරාමේ, සවැත් නුවර, වේලුවනාරාමේ අරගත්තට පස්සේ ඒ වගේ ඒ වගේ ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගුරු පරපුරු එන්න පටන් ගත්තා. ඊට පස්සේ කටපාඩම් කිරිලි දිගට දිගට දිගට දිගට පෙරෙනකොට සාසනයක මුල්බැස ගැනීමක සියා ලකුණු පහළ වුණා ඉන්දියාවේ මධ්‍යම දේශේ. නැත්නම් විශාල ජනතාවක් මේ ශාසනය දිහාට එන්න ගත්තා. නමුත් ਸਰුවචාන්සට පේන්න පටන් ගත්තා එන්න පොට හොඳ නැති බව. එන්න පොට හරි නෑ. දැන් මේ වැඩි වැඩියෙන් මේකට එන්නේ Tamange විමුක්තිය බලන කට්ටිය නෙවෙයි. මේ ගෙවල් තෙමෙන නිසා වහල තෙමෙන නිසා පැවිදි වෙච්ච කට්ටිය. හරක් හොරකම් කරලා පොලිසියෙන් අල්ලන නිසා විලෙතු පැවිදි වෙච්ච කට්ටිය. හතර කේන්දරේ පාළු වෙච්ච නිසා පැවිදි වෙච්ච කට්ටිය නිකන් කණ්ඩ දෙන්න නිසා කාලා බුදියන්න කැමති බුදු වෙන්න නෙවෙයි බුදි යන්න කැමති කට්ටිය කියලා. එන්නේ එතන තමයි මේ මහා ශුන්්‍යත සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒකෙදි බලනකොට පේනවා සරුවච්චන් වහන්සේ මේ දකින්න දර්ශනය එදා හිට බොහෝ දෙනාට පෙනිලා නැහැ. නමුත් අද අවුරුදු 2600ක් ගිහිල්ලා අපිට ඒකට වැඩිය ඊටාම දිදුලන විදියට ඊටාම ඔදවත් විදියට පේනවා සරුවත් යන දැකපු අසුබ ලකුණ නරක පැත්ත අද ජය අරගෙන තියෙන බව. එනිසා ටිකක් අපලයි මේ බන. ප්‍රසිද්ධ වුණොත් අපලයි. නිස්සන වලටත් අපලයි බන කියන මටත් අපලයි. ඒ තරමටම කන පිට හැරලා තියෙන්නේ. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටනවා හොඳ සීබුද්ධියෙන් මේක අහන්න මේ කාටවත් කොනහඬ කරන කතාවක් නෙමේ නිවන් දකින්න කැමැති එකෙක් ඉන්නවා නම් අන්න කෙනාට සංගීගේ පහල කිරීමට මිස කාටවත් කොනහඬ ඕනකමක් නැහැ කෙනෙහිල්ලෙන් කවදාකවත් නිවන් ලබන්න බෑ අපි නමුත් තේරුම් ගන්න ඕනේ මේ විදිහට තේරුම් ගන්න මේ ගන්නේ ਸਰුවචන්ස කොච්චර හැංගීමකින්ද මේ වචන ප්‍රකාශ කරලා තියෙන්නේ කියන්නේ ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනය වෙච්ච වැඩක්. සරුවචනහන්සේ පැවිදිලා අවුරුදු 7කින් සමා වෙන්න බුදුලා අවුරුදු 7කින් තමයි කිඹුල්වත්පුරයට වැඩියේ. ඊට පස්සේ තමයි නිග්‍රෝධාරාමයේ කියන ශාක්‍ය සේනාසනේ පූජා වුනේ. ඒ සරුවචනන්සේ ඉස්ලාමත් ඔකේ ඉඳලා තියෙනවා පූජා වෙලා තිබිලා නැහැ. ඉතින් පස් කාලෙක සරුවචනන්සේ නිග්‍රෝධාරාමයේ ඉන්න වෙලාවක මුල් කාලේ සරුවචනන්සේට ස්ථිරව උපස්ථායකෙක් හිටියෙත් නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ථිර මේ උපස්ථායකයෙන් පත් කරගෙන දැන් තැන් තැන් වල සීනාසන එහෙම නැත්නම් පිරිවෙන් හැදිලා සංඝ පිරිස වැඩි වෙලා ඉන්න වෙලාවක සරුවත්යන්සේ නිකුරතරාමේ ඉඳද්දී කලින් පින්න පාත වයින්නවා. පින්න පාතේ වැඩලා පින්න පාත කරගෙන ඒ කාල කාලකත්තිය කියන බ්‍රාහ්මණයා පූජා කරපු අරණ්‍ය සීනාසනෙට යනවා. පේන්නේ වස් කාලේ ඉවර වෙලා සිවුරු මහන කාලේ. චීවර මාසේ. සාරුවත්යන්න්සේ ළඟට යනකොට හැම හැම කුටියක්ම අලුතෙන් හදලා කුටි පිරිලා හැම කුටියම සංගය. හැම කෙනාම ගජරාමට සිවුරු මහනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ කතා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ මේ කාලකේම සාක්‍යගේ විහාරේ බොහෝ සේනාසල තියෙනවා බොහෝ සංඝයා වංශල වැඩ ඉන්නවා සංඝයා වංශලම සිවුරු මැහිමේ කටයුත්තේ යෙදී ගැටි ගත කරනවා අය. ආනන්දහමඳුරෝ ඒක කියන එහෙම ස්වාමීන් මේක සිවුරු මහන මේ මාසේ කටින පිංකම් කිය. අන්න ඉතින් සරුවචනන්සේ කියනවා නකෝ ආනන්ද බික්කු සෝබති ආනන්ද මේ භික්ෂුව සෝබනේ නෑ භික්ෂුවගේ තියෙන අලංකාරේ නෑ ඝන සංගණිකාරාම හෝති ඝන සංගණිකාරාමෝ ඝන සංගණිකාරතෝ ඝන සංගණිකාරාමතා අනුයුක්තෝ එකතු වෙලා වැඩ කරලා ඝන සංගණිකා වැඩිවීම භික්ෂුවගේ ලස්සන ගතියක් නෙවෙයි කියන. ගෝසා වැඩිවීම භික්ෂුන් වැඩිවීම එක තැනක එකතු වෙලා මේ ශිවරු මහානකම ඝන සංගණිකාව කියලා කියන්නේ ඝනේ කියලා කියන පිරිසට සංගණිකාව කියන එකතුව ඝන සංගණිකා රාමෝ ඝන සංගණිකා රතෝ ඝන සංගතා රාමතා අනුයුක්තෝ ඝනසංගනිකාට කැමැති ඝනසංකා ඒදී ගන්න ඒකට නැඹුරුවක් ඇති බව භික්ෂුවට ගෞරවයක් නෙමෙයි කියන්නේ. භික්ෂුවගේ සෝබන ගතියක් නෙමෙයි කියලා. නැත්නම් අසෝබනයි කියන වචනේ මේ කියන්නේ. ඊගාට ඝනාරාමෝ හොති ඝනරතෝ ඝන සම්මුදිතෝ. ඝණයා කියලා කියන්නේ එකනට නෙමෙයි. හමුදාවේ ඝන කියන වචනේ පාවිච්චි කරන්නේ තුන් දෙනෙකුට. භික්ෂුන්වහන්සේ සරුවචනසේ පාවිච්චි කරන ඒකෝ ද්වේ ඝන. භික්ෂුණන්ස එක්කෙනෙක් කියතම ඒකෝ කියනවා. දෙන්නෙකුට දෙකයි කියලා කියනවා. තුන් දෙනා වැඩි වෙච්ච ගමන් ඝණයක් කියලා කියනවා. අපි කියනවා දිග පළල උස කියලා මාන තුනට ආපුවාම මාන තුනක් සයිස් එකට අපි ඝණයක් කියලා කියනවා. අන්න වගේ ඝණය හටන් ගන්න තුනෙන් තුනට වැඩි වුණාට පස්සේ ඝන රාම ඝනේ වැඩි වෙනවා. ඒකදී සරුවචන සඳහන් කරලා තියෙනවා තනිය ජීවත් වෙන තාක්කල් බ්‍රහ්මෙක් වගේ Brahmacharya කියලා කියන්නේ තනි ජීවිතය. දෙන්න එකතු වෙච්චාම දිවි ලෝකේ වගේ. තුනක් ගම වගේ හතර කලහයක් වගේ. එකා තනියා තනියලියා කඟ වෙනගේ තනි අඟ වගේ. දෙක හරක් අඟක් වගේ අන් දෙකක් තියෙනවා. තුන ගමක් හතර කියන්නේ කලහයක්. ඒ නිසා අපිට මේක තේරුම් ගන්න නම් තනි එකා පැවිදි වෙලා බණ භාවනා කරලා නිවන් ලබන්න නම් ඒ තනියා ඒකෝ කියන වචනේ සරිසපතන්නේ ඒක ඒක රත්ත ඒක රත්ත කියලා කියන තනිකමට කැමැති විවේකයට කැමැති හුදේකලාවට කැමැති විශ්‍රාමයට කැමැති ගතිය බුද්ධම විදියට සර්වඥාන්සේ අගය කරලා තියෙනවා. අද ඒක ස්ථානික සංඥාවන්සේ වැඩි නම් ඒක කැමැති වෙන ගතියට ගායකයෝද පුරුදු වෙලා තියෙනවා. තනි සංඝයා වංශේ නමක් ඉන්නවනම් ඒක එච්චර හරි නෑ. යාට පේන්න තියෙනවනේ සෙනඟ වැඩි වෙලා ඉන්න ගතියක්. මොකද අද අපි මේ භික්ෂුවක් භික්ෂුත්වය රකින්නේ මොකටද කියන එක දායකයෝ දන්නෙත් නෑ, භික්ෂුවෝ දන්නෙත් නෑ. ශබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන මේ සියලු දුක් ගෙවන් කර නිවන් දකින්න අපි මේ පැවිදි වෙන්නේ කියන එක ගිහියන්වත් මතක නෑ. මොකද ඒ තරම්ම කාලයක් ඒක උහුරු නැති වෙලා. භික්ෂුවර මතකත් නෑ. ඒ නිසා දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලනය කියන එක නිකන් සාමාන්‍ය වචනෙට ගිහිල්ලාද. ඒ වගේම ආර්ථිකත්වය ගැන කතා කරන භික්ෂුන් වහන්සේලා සමාජ සේවාවල් ගැන කතා කරන භික්ෂුන් වහන්සේලාද ඉතාම ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා. ඒත් තමයි මේ බුද්ධ මේ බෞද්ධ ආයතන වල ලොක්කො වෙලා තියෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒ තරමට මේක බූවල්ලේ බවට පත් වෙලා ඉවරයි. නමුත් සරුවඥ දේශනාව අරගෙන බැලුවොත් උන්වහන්සේ කසින් මේ ඝන සංගණිකාව ඝන සංගණිකා රාමතාවේ සහ ඝන සංගණිකාවේ අනුයුක්ත කියන එක ලස්සන ගතියක් නෙමෙයි ආනන්ද. ඝනාරාමෝ ඝනරතෝ ඝනසම් ඝනරාම ඝනාරාමතා අනුයුක්තෝ මේ එකතු වෙන්න කැමති කම එකතු වාසය කරන එක එච්චර භික්ෂුවකට ලස්සන වෙන්නේ එහෙම කෙනෙකුට කියන්නේ ඝනයා එක්ක ඉන්න කැමති සෙනගක් එක්ක ඉන්න කැමති ගතිය තියෙනවා නම් යම් ආකාරයකට සරුවත් ඥානන්තේ ඉස්මතු කරලා පෙන්වන අතර මේ නෙක්ඛම්ම සුඛය එතන නම් බලාපොරොත්තු වෙන්න එපා. නික්මීමෙන් ලැබෙන සුඛයට කියනවා නෙක්ඛම්ම සුඛය කියලා. පිරිසකට යෙදී ගත කළා පිරිසෙන් වෙන් වෙන එක. එහෙම නැත්නම් පවිවේක සුඛය. විවේකයේ කැමැති ගතිය. එහෙම නැත්නම් උපසම සුඛය. උපසමය කියලා කියන්නේ විවේකයට වෙලා විවේකයේ බුද්ධ විඳින බොහෝම සන්තෝෂෙන් තනිකම. එහෙම නැත්නම් සම්බෝධ සුඛය සම්බාධාව සම්බාධකයන්ගෙන් වෙන් වෙලා තනි ජීවිතය ගත කරනවා කියලා යම් කිසි දෙයක් පතනවා නම් ඒක ඔය සෙනඟ තුල බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැත්තම් කියන්න පුළුවන් අපිට මේ විස්තරය ਸਰවචනාංශයේ මේ නිවන හොයලා දෙන්න හදාන්නේ විවේක තුනක් කරා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඒ විවේක තුනෙන් පළවෙනි එකම තමයි කාය විවේකය. ඒ කාය විවේකයේ ਸਰවචනාංශයේ අඟවන්නේ දනවන්නේ ඉස්මතු කරවන්නේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව කියලා. නිසා භාවනා පරියන්කයකට යන්න ඉස්සර වෙලා නැත්නම් පරියන්ක භාවනාවට යන තරම් ගැඹුරු කැපකිරීමක් කරන්න ඉස්සර වෙලා ඒ යෝගාවචරය තමන්ගේ පරිසරය පිළිබඳව අනිවාර්යයෙන්ම අවදිභාවයකටපත් වෙන්න ඕන. අවදිභාවයකටපත් වෙන්නේ නැතුව ඒ භාවනාව පටන් ගන්න හදනවනම් ගලක් උඩ වපුරන්න හදන මිනිහෙක් වාගේ. ගල්ලුවට කවදාකවත් ගස්ස වෙන්නේ නැහැ. ඒ වගේම කුස්සියක ඉඳගෙන ශල්‍ය කර්මයක් කරන්න හදන කෙනෙක් වගේ. කුස්සියක කක්කුස්සියක ශල්‍ය කර්ම කරන්න බෑ. ඒකට ශල්‍යාගාර කියලා જાතියක් තියෙනවා. ඒ නිසා පරිසරයට සාපේක්ෂ නොවන විදිහට නොගැලපෙන විදිහට කටයුතු කෙරුවොත් ඒකාන්ත පශ්චාත්තාවයක් එනවා. ඒකාන්තේ නරක ආදර්ශයක් හිටනවා. ඒක නිසා පළවෙනිම දේ තමයි අපි මේ ගත කරන විවේකයේදී මේ වගේ රිට්‍රීට් එකේදී නෙක්ඛා මේ කායි විවේකේ ඒ නිසා මේ එක එක්කෙනෙක් ගත්තොත් මේ ගත කරන කාලය තුල කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටෙන් අයින් වෙලා ඉන්නේ. තමන්න ගෝක් නැවෙ ඉන්න පුළුවන් නැත්නම් එක්කෙනෙක් දෙන්න පුළුවන් ඒ සියලු නෑයින්ගෙන් වෙන්වීම අපි දන්නවා අපේ ජීවිතය හැමති කරන ලොකුම පින අපි දන්න තාලෙට. නැත්නම් අප්පංවා මහන්තංවා භෝගක්කන්දම් පහය. කුඩා වූ වේවා හෝ මහත් වූ වේවා Samange භවභෝග සම්පත්තියෙන් අයින් වෙලයි. ඉතින් ඒක අපි දන්න කොච්චර අමාරුද කියලා. ජීවිතේක දවස් 10ක භාවනා කරන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද? අවුරුද්දකට සැරයක් දවස් 10ක භාවනා කරන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද? ඒ කොච්චර අමාරුද? ඉතින් අමාරුකමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි නැත්නම් අපි බලාපොරොත්තු වෙන කෙනාට දෙන්න තියෙන්නේ අපි යාට කාය විවේකයේ දෙන්න ඕන. ඒ කාය විවේකයේ දීම සඳහා ඒ කෙනාට කැම ටිකක් දුන්නාම ඒ වැඩේ කරන මනසට කැම ටිකක් දුන්නාම ඒක මහ විශාල පිනක්. මොකද අර වගේ කායි විවේකේ පතාගෙන පැත්තකට ගිය කෙනාට උයාගෙන කන්න ගියොත් හරියට වෙලා යනවා. අර හම්බෙච්ච විවේකේ නැති වෙන. ඒ නිසා බුදුහාඳුරු ඇති කරපු මේ සම්ප්‍රදාය තුල අමාරුවෙන් ඕවර් ටයිම් කරන දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිස්සයා තේ ඉංගියක් කරලා තියෙනවා විවේකයට කැමති කෙනාට බත් ටිකක් දීපන් කියලා. හම්බ කරන මිනිස්සයාට කියලා තියෙනවා දහඩි මානසික හම්බ කරන කෙනාට අර විවේකයට කැමති කෙනාට බත් ටිකක් දෙයි. මේක සම්පූර්ණ ආර්ථික විද්‍යාවට විරුද්ධ වචනයක්. ආර්ථික විද්‍යාව දෙන්න ඕනේ ආයෝජනය කරන්න ඕනේ වැඩි ලාභ තලබෙන දඬට. නමුත් මෙතන කියලා තියෙන්නේ විවේකයට කැමති කෙනාට බත් දීපන් කියලා. ඒක ගරු කරන්නයි කියලා. ඉතින් ඒ නිසා අපට ලංකාව වගේ රටක පැවිද්දක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා බටහිරේ කවදාකවත් කරන්න බෑ. තන්නේ කර કૃතිමයි. මොකද නිකන් ඉන්න කෙනෙකුට කැම ටිකක් දෙනවා කියන එක වශ විලිලැජ්ජාව. දෙන්න දුන්නත් සැක කරනවා. මේ ළඟදී කරපු රිට්‍රීට් එකේදී මම නිකමට ඇහුවා. ඒ කියන්නේ මුළු ස්ථානෙම කරගෙන ඉන්නේ සුදු جوړුවක්. ඉතින් හැමදාම දානෙ කියනවා දායකයෝ හරිම සද්ධාවෙන්. ඉතින් මම ඇහුවා ඒ ප්‍රධාන සංවිධායකයාගෙන් අපි මේ මෙතන මේ බලා කියාගෙන ඉන්න අයිතිකාර කටියට තෝගෙන් බත් ටිකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අපි ගියේ පාර දුන්න ස්වාංශي ඒගොල්ලෝ අකමැති කිව්වා ඒකට. ඒගොල්ලන් හුරුවක්ම නැහැ කෙනෙකුට යමක් දෙන එක. ඒ ඒ දෙන සුදු ඉතින් ඒ නිසා මම කිව්වා එහෙමනම් ප්‍රශ්නයක් ඇති කරගන්න යන්න එපා. නමුත් මෙච්චර මුත්තේට්ටු මුත්තේට්ටු පොළොවට ගියාට පස්සේ කාටවත් නොදී කනවයි කියන එක ලංකාවේ කෙනෙකුට වසවිල්ලෙච්චා. මලගෙදරට ආව මනසට මල බතක් නොදෙනවා නම් විදේතාවමසට තේ එකක් නොදෙනවා නම් බුලත් ටිකක් දෙන්නේ නැත්නම් ඒක මා හුනියමක්. නමුත් ඒ රටවල් වල ඒ ආර්ථික ක්‍රමය අනුව කවදාකවත් කාටවත් දෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර බයක් තියෙනවා මිනිසුන්ට. ඒ නිසා මේ බණ භාවනා කරන කෙනෙකුට කැම ටිකක් දෙනවා කියන එක හිතා ගන්න නැතිකම නෙවෙයි, දන්නේ නැතිකම. ඒ තරම්ම ඒ ආර්ථික දේශපාලන ක්‍රමයේ මාරපාක්ෂිකයි. ඒ තරම්ම කෙලෙස් බරිතයි. ඒ නිසා දෙන්න හේතුවක් තියෙනවා. නමුත් බුදුරජාණන් අපිට කියලා තියෙන්නේ මොකද්ද? එක්කෝ උඹ භාවනාව කරපන් නැත්නම් භාවනා කරනකොට උපස්ථාන කරලා හරි පිනක් කරගනින් කියලා. ඉතින් ඒ නිසා මෙතනදී ඒ විවේකයේ ඉන්න කෙනාට දෙන එක විවේකේ නැතු ඉන්න කෙනාට දෙනකොට වැඩි පිං සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් මම මේ අනුමත කරන්න කියනව නෙවෙයි ගමේ පන්සලේ සාසනික වැඩක් කරගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙකුට දන් දෙනවට වැඩිය බණම් භාවනා කරන විවේක වෙන හාමුදුරන දන් දීම පිං කියලා බෞද්ධයන් අතර තියෙන ලොකු පිළිගැනීමක්. අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න හරි කැමැති. මොකද ඒ ස්වාමීන්සලා විවේකීව ඉන්නවා කියලා. මේක මේ අපේ හිතේ එන ස්වභාවික අදහසක් නෙමෙයි. මේ අවුරුදු ගාණක් සංස්කෘතියක් කරා ගිහලා ආපු ලකුණක්. ඒ අනුව කෙනෙකුට හිතක් හිතා ගන්න පුළුවන් මේ ගීගී අතහැරලා දාලා නෑ කියෙන් අයින් වෙලා වස්තුවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් කියන එක. මේක තන්නේ කර බුදුහාමුදුර අපිට දීපු ශාසනයක වටිනාකම. කන සංගණිකායේ වෙන් වුණාට බය වෙන්න දෙයක් නැහැ. තනි වෙන්නේ නැහැ, කොටු වෙන්නේ නැහැ, නොකනොබි මැරෙන්න වෙන්නේ නැහැ කිය. අපි බුරුමේ ඉන්න වෙලාවේදී ඒ භාවනා මධ්‍යස්ථානයේ මේ වගේ එකක් ඉතින් ඒ ගේලාවේදී අක්කර එකයි කාලක් විතර මුළු ඉදමම තිබුණේ 500ක් පොඩි ළමයි ගෑනු පිරිමි පැවිදි කරනවා. පැවිදි කරපුවාම මෙහෙම හිටියොත් දුවනවා එහෙන් දුවනවා මෙහෙන් දුවනවා බල්ලෝ බලලු වගේ භාවනා කරන්න දෙන්නේ නැහැ ආවේ පිට රටින් ආපු කට්ටිය හිටිය අපි 30ක් විතර ඉතින් ඒගොල්ලන්ට ටිකක් කරදරයි අර පොඩි උන් පැවිදි කරාට මේ කී කරුණේනේ ඉතින් පස්සේ සද්දයි අනිත් එක ලෙඩත් හැදෙනවා පස්සේ සායඩෝ කිව්වා උඹලට කැමති නම් ගමේ තැනක් තියෙනවා හැතැම් 40ක් විතර ඒකට ගිහිල්ලා ගතකරනද හැබැයි මේ දාන එහෙම එච්චර හම්බ වෙන්නේ දවසට එක වේලක් හම්බ වෙයි. ඒක පින්නපාත කරන ඇවිල්ලා වළඳන්න ඕනේ. ඒ මිනිස්සු උඹලට කරදර කරන එකක් නෑ. හැබැයි භාවනා කරන කට්ටියක් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් කොහොම අපි ගිහිල්ලා සුමාන හතරක වැඩපිළිවෙල තියෙනවා. අපි සුමාන තුනකටත් වැඩි කාලයක් අතරේ ගමේ හිටියා. පිට රටින් ගිය කට්ටිය හතර පහ නම. ඒ ආවට පස්සේ ඒ ගමේ කට්ටිය අපි හිතුවට වැඩිය සැලකුවා. අපිට ඇත්තටම සැලකුවා. සැලකුවට පස්සේ අන්තිම දවසේ ඒගොල්ලෝ කිව්වා එක එක ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ භාෂාවෙන් අපිට බණ කියන්නේ කියලා. බුරුම භාෂාවේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. එක එක භාෂාවෙන්. ඉතින් මම සිංහලෙන් කියනකොට වෙන ආමතු කෙනෙක් කියන එක බුරුම භාෂාවට දානවා. ඒ වියට්නාම් ආමතු කෙනෙක් කියනවා අපිට එනකොට සයිඩෝ කිව්වා මේ ගමට ආපුවම අපිට ඇති වෙන්න කෑම එක හම්බ වෙන එකක් නැහැ. පින්ඩපාත කරන කණ්ඩ වෙයි. නමුත් අපිට ලැබිච්ච සැලකිල්ල දිහා බලනකොට අපිට පුදුමාකාර ධෛර්යයක් ඒ ගැමි මිනිස්සු තමන්ගේ පොලෙන් කඩාගත්ත එළවලු ටික තමන්ම හරි ගස්සලා අලුතෙන්ම බෙදනවා සංඝයාට. එළවලු ඔක්කොම පළතුරු ඔක්කොම ඔක්කොම දේවල් හරිම නැවුම් අපිට මේක ලොකු සැලකිල්ලක් ඊට පස්සේ කියනවා මගේ ගුරු හාමුදුරුවෝ මට කිව්වා වියට්නාම් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ ප්‍රංශේ දැන් ඇමරිකාවේ උඹ සීලයක් රකින්න ඕනේ මහන්සියක් වයන් උඹ වෙනුවෙන් කෙරෙන්න ඕන ටික ඉබේම සිද්ධ වෙනවා මම ඒකට වග වෙනවා කියලා ඒ හැමදෝ කියනවා මම එහෙම කිය ලොකු හැමදෝ කියනකොට මට දැක හිතුණයි කියලා කොහොමද මේ ඕන තැනකට ගිහිල්ලා අඹ සීලයක් ආරස කරපන් ඔබට ඕනද ලැබෙයි කියන නමුත් අද මට පේනවා කිව්වා මේ මාසේ අපි භාෂාව දන්නේ නැහැ දන්නේ නැති ගමකට ගිහිල්ලා පාත්‍රය යන එළියට බැසට පස්සේ ඒ මිනිසු කරන සැලකිල්ල මේක තමයි සාසනික මේ තමයි ශාසනයක් තියෙන කාලේ මේ වැඩ කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක පෙන්වන්න බුදුරජාණන්සි කියනවා යම් තැනක ආනන්ද ඒ ආරණ්‍ය සීනාසන සම්බහුලානි සේනාසනනි සේනාසනත් වැඩි සේනාසන සංඝයත් වැඩි නම් මේක පවිවේකයේට එහෙම නැත්නම් නිස්සරණ නිස්සරණ කියනවා ඉන්නේ නෙක්ඛම්මය පවිවේකයේට උපසමයට එහෙම නැත්නම් මේ බාධාවකින් තොරව ජීවත් වෙන ගතියට ගැලපෙන්නේ නැහැ කියන. ඒ නිසා තනක් හොයාගනි වැඩි සෙනගත් ඕනේ නැහැ. අඩු සෙනගක් හිටියර කමක් නැහැ. විවේකයේ තියෙන තනක් හොයාගන්න සරුවචාන්සේ කරන ඉංගියක් මේකේ තියෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ බොහෝ සෙනගත් එක්ක බොහෝ ඇලි ගලි වාසියත් එක්ක බොහෝ ආලිංගනයත් එක්ක ගත කරනවා නම් එයා ඒකාන්තයෙන්ම කාය විවේකයට බාධා කරගන්න. ඒක නිසා අපේ ජීවන රටාව අපි කැමති නම් මේ ජීවිතේ යම් ආකාරයක ආධ්‍යාත්මික දියුණුවක් ලබනද අපි කැමති නම් මේ ජීවිතයේ අපි මේ කරන භාවනාවක ප්‍රතිඵලයක් ලබනද මතක තියාගන්න එක පරිසරයෙන් පරිබාහිරව කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් අවශ්‍යයි. ඒ පරිසරයට දොස් කියලා බෑ. Tamanට සුදුසු පරිසරයකට ගිහිල්ලා මිස ගලක් උඩ කොච්චර හොඳ බීජ වැපරුවත් පළ ගන්නෑ, මුල් බහින්නේ නෑ. ඒක නිසා මේ පරිසරය හොයාගැනීමේ ඥාණය සාමාන්‍ය මනුස්සයගේ බුද්ධියෙත් නැහැ. මනුස්සයාට ඕන කරලා තියෙන ඇලි ගලි වාසයට. සෙනගත් එක්ක ඉන්න ගතියට. නමුත් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා ඒ සෙනගත් එක්ක හිටියොත් සංසාරයෙන් ගැලවිල්ලක් නම් කප්පකට වෙන්නේ නැහැ. ඒ නිසා උඹට පුළුවන් කාලේ ඒ තනි වෙලා කැලේකට ගිහිල්ලා කටයුතු කරනවා කියන එක විකිනෙන්නේ නැති අදහසක්. නමුත් මම ඉංගියක් කරනවා මේකෙත් වටිනාකමක් තියෙනවා නැත්නම් මේකෙත් ලස්සන සුන්දරකමක් තියෙනවා අන්න ඒ අනුව පටන් ගත්ත ව්‍යාපාරය තමයි බාලදක්ෂ ව්‍යාපාරය බාලදක්ෂිකා ව්‍යාපාරේ ඒකෙදි තියෙන සියලු සුඛභෝගී පහසුකම් සපහසුකම් අතලා කැලේකට ගිහිල්ලා දර ටිකක් විතුල ගිනි ගොඩක් ගහගෙන කැලේ කෝටු ටිකක් අරගෙන කුඩාරමක් ගහන එතන සපක් විඳිනවා ඔය ව්‍යාපාර දෙක විතරයි මම දකින්නේ ලෝකේ මේ ජීවිතය කියන එක අඳුරන සුන්දර ව්‍යාපාර දෙක. කැලේකට ගිහිල්ලා පැවිදි වෙලා බණ භාවනා කරනවා. එහෙම නැත්නම් නිකන් පුරුදු වෙන්න හරි ගමන්නේ බාල දක්ෂෙක් වෙන්න හදනවා. බාල දක්ෂිකාවක් වෙන්න හදනවා මොනම උපකරණයක්වත් ඕනේ නැහැ. පරිසරයේ තියෙන දේ අරගෙන ඒ පරිසරයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් එච්චර ලස්සන ජීවිතයක් නැහැ. ඒ නිසා බාල දක්ෂ ව්‍යාපාරේ තියෙන නිසා තරුවචනanse පෙන්නපු මේ ඝන සංගණිකායේ වෙන් වෙන ගතිය, ඝන රාමයෙන් වෙන් වෙන ගතිය, පවිවේකයේ නෙක්ඛම්මය, උපසමය කියන එක අපිට මේ සාමාන්‍ය කාමභෝගී කියන හරහා sannivedanaya කරගන්න පුළුවන්. මොකද බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝකෙ පිළිගත් දෙයක්. එනිසා මේ බණ මේ කියපු කාරණා තරුවත්යන්ස දේශනා දෙන භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා ගිහියන්න මේවා කියනවා කිව්වහම භික්ෂුන් වහන්සේලාත් තරහ වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ගියෝ හිතන තියෙනවා අනේ මේ සංඝයාවත් කරන්නේ නැතිව අපි මේ මේ මේ දරු අඹ දරුවන් රකින්න අපි මේ වගකීම් බයිත කට්ටිය කොහොමද කරන්න කියලා. නමුත් එක වචනයක් මම කැමති දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න යම් කිසි කෙනෙක් හරියටම සරුවචනංශ මේක කියලා තියෙනවා මට මේක තේරෙනවා කියලා පිළිගත්තොත් මේ ඝන සංකනිකාව විදිහට මේ වැඩේ කරන්න බෑ ඝන රාමයේ මේක ඉන්නට කරන්න බෑ ඝනකංගිකයි වෙන් වෙන්න ඕන ඝනාරාමයෙන් වෙන් වෙන්න ඕන කියලා කෙනෙක් අදිෂ්ඨානයක් ගත්තොත් මොනම ඝන සංගණිකාවටත් එයාගේ අදිෂ්ඨානය කඩන්න නම් බෑ. කවුරු හරි විනිශ්චය කවටවත් වෙන්නේ නෑ Taman ගුණේ විනිශ්චයක් ගත්තොත්. ඔය කවුරු කොයි කෙනා ලාභට සත්කාරට සම්මාන සිලෝකෙට ගියත් මුළු ලෝකෙම ගියත් මුළු ලෝකෙම කොන් කරත් මට මේ වැඩේ කරලා බලන්න ඕනේ මම මේ පරිශීණය කරනවා මම මේ ආර්ය පරිශීණය කරනවා කියලා බැස්සොත් නම් අපරාජිතයි ඒක තනි කඟ වේනගේ තනි අඟ වගේ ඔය හරකගේ අඟ රාජසිංහ රජුරොත් කැඩුවා බිම ඇනලා කඟ වේන බඩගිනි වෙලා ඉස්සරහට යනකොට හම්බුනොත් ගහක් පලාගෙන යන්නේ මේ තරම් ශක්තිමත් මොකද තනි අඟ නිසා ඒ නිසා සරුවත්යන්සේ නිතරම සඳහන් කරලා තිනවා ඒකෝ චරේ එකක්ග විසාන කප්පෝ තනිව හැසිරියන් තනි කඟ වේනගේ තනි අඟ වගේ කියලා ඒක දෙකක් එපා දෙකක් වෙච්ච ගමන් ඒකෝ නෑ ද්වේ දිවි ලෝකේ වැටෙනවා බ්‍රහ්ම ලෝකේ ඉඳලා දිවි ලෝකයට වැටෙනවා වගේ තුනක් වෙච්චා ගම හතර කියන්නේ කලහය රණ්ඩුව. ඒ නිසා භාවනා කරන හැම වෙලාවෙම බලන්න මම මේ ධ්‍යානයක් ලැබුවද මාර්ගඵලයක් ලැබුවද එහෙම නැත්නම් විපස්සනා ඥානයක් ලැබුවද කියන එක නෙවෙයි මම වෙන්නට වැඩිය මගේ විවේක ප්‍රිය භාවය වැඩි වෙලා තියෙනවනම් ඒක තමයි හොඳම ලකුණ මට වෙන්නට වැඩිය හුදේ කලාව ප්‍රිය වෙලා තියෙනවනම් මට වෙන්නට වැඩිය විස්රාමයේ පියවිලා තියෙනවනම් එච්චරයි භාවනා ජීවිතේ දියුණුව. අර වගේ ඇතුළට මීටර දාලා ලේ පරීක්ෂා කරනවා වගේ මේක ධ්‍යාන ලැබිලා තියෙනවද මාර්ගඵල ලැබිලා තියෙනවද අදිෂ්ඨ මේ දිබ්බ ජක්ක දිබ්බ සෝත ලැබිලා තියෙනවද කියන හරියට සෙනක දඟලනවා. මම ඇවිදිනකොට බලනවා නිකන් හරි මීටරයක් මට හම්බ වෙයිද කියලා බලන්න ගහලා බලලා රහල් වලට කොත්තු ගහලා බලනවා වගේ සෝවාන් වෙලාද කියලා බලන්න තාම නම් හම්බුනේ නැහැ. හැබැයි ඉරහඳ කියන වගේ එකේ තැන්ගේ මේක කේල් ගහ කණ්ඩ දෙන්නේ කොල් ගහ කණ්ඩ දෙන්නේ කියලා සෙනඟ පරතර ඇදෙනවනම් ඒක පැහැදිලිවම පේනවා වයර් මාරු වෙලයි කියලා. පිටපොට ගිහිල්ලයි කියලා. හුදකලා වෙන පැත්තට විවේක වෙන පැත්තට විස්රාම වෙන පැත්තට තනිපංගල වෙන පැත්තට යනවනම් ඒ මනසට මුළු ලෝකෙම ලාභ සත්කාර පැත්තට ගියත් ඒකෙන් පේනවා ඒ මනසයා තමන් ගැන විශ්වාසය තමන්ගේ සීල සමාධි ප්‍රත්‍යයන් ගැන විශ්වාසය නැත්නම් ඇතුළතට නැමිච්ච තියෙන ගතිය. ඒ නිසා මම ඉවර කරන්න ඉස්සලා මතක් කරනවා මේ කිසිසේත්ම මේ දේශනාව හෝ මේ මහසුඤ්ඤත සූත්‍රයේ ඒව වරද්ද ගන්න කට්ටියගේ දොස් දකින්න කරන කතාවක් නෙවෙයි. ලක්ෂයක් වැරදි පාරේ ගියත් Tamange ගමන එන්නේ එන්නේ ඝන සංගණිකාවෙන් තොර වෙන තැනට නම් ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙන තැනට නම් ඒක ගිහි පැවිදි වෙනසක් නෑ. පැවිදි උපැවිදි වෙනසක් නැහැ. ගෑනු පිරිමි වෙනසක් නැහැ. Taman ගත්ත තීන්දුවේ ඉස්සරහට යන ගතිය තේරෙනවා නම් ඒක සවැත් නුර ජේතවනාරාමේ නැත්නම් මේ නිග්‍රෝධාරාමේ සරුවචනාංශක එක ඉන්නකොටත් එකයි ඉන්දියාවේ. දැන් අවුරුදු 2600කට ගිහිල්ලා අපි ඉන්න තැනක හිටියත් එකයි හොඳට බලන්න භාවනා කරනකොට යෙදී භාවනා කරනකොට පූර්ණ කාලීනව භාවනා කරනකොට වැඩි වැඩියෙන් හිතවල භාවනා කරනකොට තමන්ගේ රුචිකත්වය තමන්ගේ ඒකට කියන්නේ මේ සම්මා ආජීවය කියලා පුළුවන් තරම් විවේකයේ පැත්තට නම් යන්නේ පුළුවන් තරම් හුදකලා පැත්තට නම් යන්නේ පුළුවන් තරම් විශ්‍රාමයේ පැත්තට නම් යන්නේ තනිපංගලම් පැත්තට නම් යන්නේ ඒක විතරමයි ඇතුළත පිටත වෙනස දකින්න දෙයි. එහෙම නෑ ඉන්නේ ඉන්නේ ඝන සංගණිකාවට යනවනම් කුලයා කරේ ඝනයා කරේ යෙදෙනවනම් ඇලි ගලි වාසයට ආලිංගණයට යනවනම් ඒක පැහැදිලිවම පේනවා මේ හරක යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද යන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න නිකන් දල වශයෙන් කියන්න පුළුවන්. අපේ ජීවන රටාව, අපේ වචන, අපේ ක්‍රියාවලිය පුළුවන් තරම් තමන්ගේ වැඩ ටික තමන් කරන නිස්සද්දව ඒක මේ තනිව ගත කරන්න පුළුවන් වෙනවනම් අපිට පේන අපි සමාජශීලී නැති පසුබාමි පිරිසක් වශයෙන් සමාජය අපිට දොස් කියනවා. ඒකට නම් ඉතින් දෙන්න උත්තරයක් නැහැ. මොකද හුඟ දෙනෙක් හිතනවා එහෙම සමාජයෙන් වෙන් වෙන්නේ එක්කෝ ඊර්ෂ්‍යා කරලා නැත්නම් වැරදිලා සමාජයට දොස් කියලා එහෙම නැත්නම් ඉන්න බැරි කමට කියලා නමුත් සරුවචනාංශ අපිට සාක්ෂියක් පෙන්නනවා සරුවචනාංශයේ ඉගැන්වීම සාර්ථක වෙන්නේ පිහිටන්නේ ඝනසංගනිකාවෙන් අයින් වෙච්ච කටියටයි ඝනරාමේතාවෙන් අයින් වෙච්ච කටියටයි ඒ සඳහා මේ පැවිදි වෙන්න ඕනේ සියන්නිකාය පැවිදි වෙන්න ඕනේ රාමඤ්ඤනිකාය පැවිදි වෙන්න කියන එක නෙවෙයි දවසින් දවස දවසින් දවස තමන්ගේ ඇතුළත පිරිච්ච ගතිය වැඩි වෙනවනම් සම්පත්‍ති කරගතිය වැඩි වෙනවනම් උදකලාව වැඩි වෙනවනම් විවේකේ වැඩි වෙනවනම් අන්න ඒක උපමාවක් කරගෙන ඒක මනින මිම්මක් කරගෙන ජීවත් වෙන්න පටන් ගන්න කෙනාට අවුරුදු 7ක් කරන්න වෙන්නේ නැහැ. කවදාකවත් අවුරුදු 7ක් කරන්න වෙන්නේ. අවුරුදු 7 යන්න ඉස්සෙල්ලා තමයි මීට වැඩි හොඳ තැනක් හම්බ වෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ මේ කස කැවිලා ජවයේ ගන්න බලනවා. මොකද මේ කරන ගමන් දිගටම ඝන සංගණිකාව තුල ඝනයා තුල කුලයා තුළ ඇලි ගලි වාසය කරනවා නම් මේ කරන දේ අහක යනවා කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් bitter වී හොඳ වුණාට වපුරලා තියෙන්නේ ගලක් උඩ වගේ මුල් බහින්නේ නැහැ. ඒක නිසා මේ පොදුවේ සලකන්න එපා. කෙනෙකුට කියන්න යන්නත් එපා. හැමෝටම කරන්න බෑ. මොකක් පිං ඇති කෙනෙකුට තමයි මේක. පෙරපිනක් තියෙන්න ඕනේ, ඥානයක් තියෙන්න ඕනේ, භාවනාවක් කෙරෙන්න ඕනේ. නමුත් මේ අනුග්‍රහය කරන්නේ නැතුව කුලයා කෙරෙන් ඝනයා කෙරෙන් වෙන් නොවි කටයුතු කරන්නේ නැතුව මේ භාවනා ප්‍රතිඵල හොඳ නැහැ, ගුරුවරයා හොඳ නැහැ, කර්මස්ථානේ හොඳ නැහැ, වෙලා හොඳ නැහැ කියපට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාම ඒවත් බලන හොඳ ගුරුවරයෙක් හොයන්න, හොඳ කමඨාණක් අරගන්න, හොඳ පරිසරයක් බලන්න. බලන ගමන් බලන තමන්ගේ හිත කාය විවේකයට නැඹුරු නැත්තම් චිත්ත විවේකයක් ගන්න බෑ. මේ මේ පරිච්ඡේද ඉවර වෙච්ච ගමන්ම සරුවචනanse පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඝන සංගණිකාවෙන් අයින් වුණා නම් ඝනාරාමයෙන් අයින් වුණා නම් ඒ වෙකන උතුම් වූ කාය විවේකයේ හරහා චිත්ත විවේකයේ ලෞකික හෝ ලෝකෝත්තර සමාධියකට හිත නතුකරන වාතාවරණය සකස් කළ දුන්න වෙනවා. ඉතින් එච්චරයි අපිට අද දවසේ කාලේ හැටියට බලනකොට මතක් හඳුනාගීමක් වශයෙන් කරණ තියෙන්නේ. මං හිතනවා ඒ වුණත් ඒකෙන් අපිට යම් පාඩමක් ගන්න පුළුවන් කියලා අපි ගත කරන ජීවිතේට හැම වෙලාවෙම තමන් කරන මේ සීල ශික්ෂාව හරහා සමාධි ශික්ෂාව හරහා විපස්සනා තම් ප්‍රඥා ශික්ෂාව හරහා පුළුවන් තරම් මේ ඇතුළත පිරිච්ච ගතිය වැඩි කර ගැනීමට මේ වෙන මේ පිරිස විතර කැපවෙච්ච පිරිසක් ලෝකෙම නැහැ. මේ හැම කෙනෙකුම තම තමන් හදලා ගත්ත කාලතරණක් අනුව තමයි මේ වගේ තැනකට සම්බන්ධ වෙලා අවිලා තියෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට දුප්පත්කමක් නැහැ. හොඳ පොහසත්කමක් තියෙනවා. නමුත් ඒක තව තවත් ඔප්නම් වගන ඒක පැලඳගත් ආභරණයක් වශයෙන් තව තවත් විවේකී වැඩිවීමට කාය විවේක චිත්ත විවේක උපදි විවේක වැඩිවීම පිණිස මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා